ගෞරවීය මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩපිළිවෙලේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වෙලා පැමිණලා තියෙන සියලු දෙනාම සාදුකාරය පවත්වමු ධර්ම දේශනාව ආරම්භ කිරීමට. ආ දායක පිරිස සිල් සමාදන් වීම සඳහා එවනම් ආජීවට්ටමක සීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියමු දායක පිරිස.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 බික්ක වේ භික්ඛු ගෝපාලකෝ න රූපඤ්ඤෝ හෝති න ලක්කන කුසලෝ හෝති න අසාටිකං සාටිකා හෝති න වනම් පටිච්ඡාදේති දන ධූමං කත්තා හෝති න චිත්තං ජානාති න පීතං ජානාති න වීතිං ජානාති න ගෝචර කුසලෝ හෝති අනවශේෂා දෝහි ච හෝති යේ තේ උසභා ගෝපීතරා යේ පරි පරිනායකෝ තේන අතිරේක පූජාය පූජිතා හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවලක් භාවනා වැඩමුළුවක් පටන් ගන්න පළවෙනි දවසයි ඉතින් අපි හැමදාම මේ පැය වෙන් කරගන්නවා ධර්ම දේශනාවක් සඳහා. ඉතින් අද මේ ආරම්භ කරන වැඩමුළුව සඳහා සරුවචන් ආංශේ විසින් දේශනා කළ ලද වටිනා සූත්‍රයක් ගෝපාලක සූත්‍රය හොඳයි කියලා මම කල්පනා කරා. පසුගිය දවස්වල අපි ඉඩ ඉහළදිත් ඒ සූත්‍රෙම නැවත වරක් අහන්න යෙදුනා වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ දේශනාවක් වශයෙන්. ඉතින් ඒක හොඳ කරුණාකාරණ රාශියක් ඉදිරිපත් කරනවා යෝගාවචරයේකට Taman ළඟ තියෙන යෝගාවචර ගති ජීුණු පවුණු කරගෙන ඒ යෝග ජීවිතයේ අවසානයේ බලාපොරොත්තු වෙන ඵලප්‍රයෝජන ලබා ගැනීමට සරුවචන් වහන්සේ දෙන උපදේශපන්තිය මේ සූත්‍රයේ ඒ උපදේශපන්තිය හතර ආකාරයකින් දැක ගන්න පුළුවන් කොහොමද සූත්‍රයේ කෙලින්ම ආමන්ත්‍රණය කරන්නේ සර්වචනාංශගේ නිදර්ශනයටයි නිදර්ශනය සඳහන් කරන්නේ හරක් බලා ගන්න ගෝපාලකෙක් සම්බන්ධ කරගෙන. ඒකෙදී සර්වචන් වහන්සේ අදක්ෂ ගෝපාලකයා තමන්ගේ හරක් රෑන හරපට්ටිය පරිහරණය කිරීමේදී දක්ෂන දක්වන අදක්ෂකම් එහෙම නැත්නම් එයාගේ තියෙන අඩුපාඩුකම් 11ක් මේකෙදී පෙළගස්සලා කියනවා ඒකාදශ යංගේ සමන්නාගතෝ ගෝපාලකෝ අබබ්බෝ ගෝගණම් පරිහාරණං පාටි පාටිහාතුන් කියලා. බුදුරජාන් වහන්සේ කියනවා මේ ලකුණු 11ක් තියෙනවා ඒ 11න් සමන්වාගත වෙච්චි ගෝපාලකේ ඒ තමන්ගේ හරප්පට්ටිය දිනුන පවුණු කරගන්නවක්වත් වඩා වර්ධනය කරගන්නවත් දක්ෂ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ ලකුණු 11න් තොර වූ දක්ෂ ගෝපාලකයා තමන්ගේ ගව පට්ටිය දිනු කරගෙන ඒ ලැබිය යුතු පස්කෝ රසය ලබා ගන්න හැටි විස්තර කරලා මේ උපමාවෙන් උපමෙය්‍ය ගලපලා අදක්ෂ යෝගාවචරයා මෙන්න මෙහෙම ලකුණු 11ක් දක්වනවා මේ මේ අඩුපාඩුකම් 11ක් යා ළඟ තියෙනවා. ඒ 11 තියෙනවා නම් එයාගේ ඒ ශීල සමාධි ප්‍රඥා පූර්ණේ නැත්තම් සීලය අදි සීලයක් බාටපත් කිරීම සමාධි නැත්තම් චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් බාටපත් කිරීම ප්‍රඥා භාවනා අදි ප්‍රඥාව වනාව බාටපත් කිරීම ඒ වගේම විමුක්ති ඥාන විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මාර්ග සහ ඵල ඥාන ලබා ගැනීමට අභව්‍ය කෙනෙක් බාටපත් වෙනවා නොසුදුස්සෙක් බාටපත් වෙනවායි කියන. ඒකල අවසාන හතරවෙනි වටේදී මතක් කරනවා එන්නේ ඒ දුර්ලකම් 11 නැති මේ දක්ෂකම් 12 11 සහිත දක්ෂ යෝගාවචරයා අර ගෝපාලකයා පස්කෝ රසයෙන් ආඩ්‍ය වෙන්න වගේ නිතරම සීලය අදි සීලයක් බවට එන්නේ එන්නේ දියුණු කර ගන්නවා චිත්ත භාවනාව අදි චිත්ත භාවනාවක් බවට දියුණු කර ගන්නවා කරගෙන යන ප්‍රඥා විපස්සනා භාවනා අදි ප්‍රඥා භාවනාවක් බවට පත් කරගෙන ඒක විමුක්ති සහ විමුක්ති ඥාන දර්ශන වලින් නැත්නම් මාර්ගඵල ඥාන වලින් මුදුන්පත් කර ගන්නවායි කියන්නේ. ඉතින් ඒක නිසා ඒ ගෝපාලකයාගේ නිදර්ශනය ඉන්දියාවේ දා පැවතිච්ච ඒ පරිසරයත් එක්ක කෘෂිකර්ම පරිසරයත් එක්ක බොහෝම ජයට ගැළපිලා යනවා. ඉතින් ඒක නිසා ඒක කාට වුණත් උපමාව බොහොම සමීපස්ත දෙයක් නිසා ගොඩක් උපදෙස් අපට ඒකෙන් ලබා ගන්න පුළුවන්. ඊගාට උපමේය වශයෙන් සඳහන් කරන යෝගාවචරයා මේ වෙනකොටත් තම තමන්ගේ යෝග ජීවිතයේ පැති හැම පැත්තෙම වගේ උත්සාහ කරමින් ඉන්න වෙලාවක කොතනද මට වැරදිලා තියෙන්නේ ඒ දේ හඳුනා ගැනීම මට කොච්චර ලාභ තියෙනවද කියලා මේ උපමා උපමේ ගැළපීම බොහොම මේ ප්‍රයෝජනවත් විදිහට ප්‍රායෝගික විදිහට කටයුතු කරනවා. ඉතින් පටන් ගන්නකොටම කියනවා යම් කිසි කෙනෙක් මේ ශාසනය කටයුතු කරන්නේ සීලය අදි සීලයක් වඩපත් කරන්න නෙවෙයි නං සමාධිය නැත්නම් චිත්ත භාවනා අධිචිත්ත භාවනා වඩපත් කරන්න නෙවෙයි නං ප්‍රඥා භාවනා විපස්සනා භාවනා අධි ප්‍රඥා භාවනා බාටපත් කරන්න නෙවෙයි නම් එමෙ නැතුව කියනවා නම් අපි විමුක්ති විමුක්ති ඥාන සඳහා නෙවෙයි නම් එවැනි කෙනා බුද්ධ ධර්ම ඉගෙන ගන්න විෂයක් වශයෙන් එහෙ නැත්නම් බුද්ධ ධර්ම කරන්නේ ව්‍යාපාරයක් වශයෙන් එහෙම නැත්නම් අනිත්‍යක ගැළපීමක් වශයෙන් ඒ කෙනා කෙනෙකුට කවදාකවත් මේ කියන ඵලයන් නොලැබීම උපමා කරන්නේ පස්ගෝ රසය නොලබන බත් බැලෙක් වගේ ගොපල්ලන් ගොවියන් බලන ගොපල්ලෙකුට මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා පූර්ණයකින් තොරව විමුක්ති විමුක්ති ඥාන දර්ශන වල પરමාර්ථයකින් තොරව කටයුතු කරන හැම කෙනාම බත් බැලියෝ එහෙම නැත්නම් බත් පැටුප් සඳහා හරක් බලන ගෝපාලකෙක් බාටපත් වෙනවා යාර කවදාකවත් පස්ගෝ රස උරුමේ නැති වෙනවා ඉතින් ඒක නිසා අවුරුදු 2600 ක පහුවෙච්ච බුද්ධ ශාසනයක අපි කටයුතු කරද්දී අපේ මේ සංසාර අපි කොච්චර කාලයක් බත් බැලියෝ වාගේ එහෙම නැත්නම් වත්වටුප් ලබාගෙන හරක් බලලා තියනවාද එහෙම නැත්නම් අපි කොච්චරක් දුරට මේ ශාසනයේ තියෙන මේ පස්කෝ රසයේ බුද්ධි විඳලා තියනවාද කියලා බැලුවොත් අපි සංසාරේ කොච්චර ආත්ම ගාණක් මනුස්ස වෙන්න වෙනවා කියලා හිතමු. වෙනුස වෙලා ඇවිල්ලා තියෙන දේ ආත්මවල කොච්චරනම් මේ විදියට බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ තිබියදී අපි මේ පස්කෝ රසයේ නොලබ අර විදියට බත් බැලයන් විදියට වැඩ කළා තියෙනවා. බත් වැටු වලට පමණක් හරක් බල්ලා තියෙනවා පස්කෝ රසෙ නැතුව. අද ඉන්න වර්තමාන ලෝක ජනගහනයේදී අරගෙන බැලුවොත් ඒ ලෝක ජනගහණයෙන් හරියට ගණන් ඉලක්කම් වල හැටියට කියනවා නම් කෝටි 600ක් විතර ඉන්නවා 600න් 300ක්ම බෞද්ධයෝ කියලා කියන්නේ. එතකොට ඇත්තට මේ මහායාන බුද්ධ ආගම, ථේරවාද බුද්ධ ආගම ආදී කොටස් ඔක්කොම වැටිච්චාම ලෝක ජනගහණයෙන් අඩක් හෝ අඩකට වැඩි ප්‍රදේශයක් බෞද්ධයි කියලා බෞද්ධ මූලධර්මවාදීන් ගණන් ඉලක්කම් පෙන්නනවා. සාමාන්‍ය ක්‍රමයට බැලුවොත් නම් ඒක හුඟක් ඊට වඩා වෙනස් චිත්‍රයක් තියෙන්නේ. කෙසේ නමුත් එහෙම වැඩි ජනගහනයක් බෞද්ධයෝ කියලා පෙන්වන්න පුළුවන් පැත්තකුත් තියෙනවා. ඒ බෞද්ධයි කියන පිරිසගෙන් 3%කට වැඩිය නෑ තේරවාදයයි. 5ක් 3ක් අතර ප්‍රදේශයක් විතර තේරවාදායි ඉන්නේ. ඊටු 95ක් විතරම තේරවාදාය විසින් මහායානයි කියන පැත්තේ තමයි ඉන්නේ. ඒ පිරිසවල් අපි මේ විවේචනය කරන ඒක පාක්ෂිකව නිසා අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. බොහෝ විට ඒ බුද්ධ ආගම කටයුතු කරන්නේ ඒ තමන්ගේ සීලය නැත්නම් භික්ෂු විනය නැත්නම් අරණ්‍ය ප්‍රතිපදාවල් රැකෙන තාලෙට නෙවෙයි හැබැයි ශාසනයක් රකිනවා. ඒගොම සමහර වෙලාවට සමාධි භාවනා කරනවත් වෙන්න පුළුවන් නොකරනවත් වෙන්න පුළුවන්. හැබැයි කරනවා නම් කරන්නේ සමාධි භාවනා පමණයි. ඒ මහායාන පැතිවල මේ ජීවිතේ නිවන් ලැබීම සඳහා විපස්සනා කරනවා කියන එකක් නෑ. මොකද ඒ ඇත්තෝ මේ ජීවිතේ නිවන් ලැබීම බහා තබලා තියෙනවා. ඒක නිසා විමුක්ති විමුක්ති ඥාන දර්ශන මේ ජීවිතේ සැලසුම් කරන්නේ නැහැ. ඒක එක ලක්ෂණයක් මහායාන නිකායවල. ඒගොල්ලෝ මේ බෝධි බෝධිසත්ත්ව ජීවිසුමට ලක් වෙලා ඒකට පොරොන්දු දීලා ඒක කරගෙන යන නිසා Taman නිවන් දැකීමක් බලන්නේ ඒ පාරමිතා පුරන පැත්තක් වෙලා තියෙනවා. ඉතින් මේක දිහා බලනකොට පේනවා පස්කෝ රසය උවමනාවෙන්ම කපා හැරලා තියෙනවා. ඉතින් මෙතනින් ඇවිල්ලා අපි ගනමු අර 103ත් 5ත් අතර තියෙන බව තේරවාද කොටස ගත්තත් විශාල පිටසක් අද බෝසතාණන් බෞ මේ මේ බෝධිසත්වරු පිටිපස්සේ යන කතාවකට වෙලා මේ සාධනය වණ කරගෙන මෙච්චර වටින අප්‍රමාද ශාසනයේ ප්‍රධාන ප්‍රමාද ශාසනයක් කරගෙන ඉනවා. ඒත් කියනවා මේ ජීවිතයේ මේ නිවන් ලැබෙන්න කරන උත්සාහය නිකන් මේ මුහුද ඉඳින්න හදනවා වගේ ලේනෙක් වලිගෙන් වගේ කියලා. ඒ නිසා මේක කරන්න බෑ. ඒ නිසා අපිත් ඒ බෝධිසත්ව પરම්පරාවට වැටිලා එහෙම නැත්නම් මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෝ දකින්න ප්‍රාර්ථනා කරලා නැත්නම් බුදු වෙන්න ප්‍රාර්ථනා කරලා නැත්නම් අග්‍ර ශ්‍රාවක වෙන්න ප්‍රාර්ථනා කරලා බොහොම අලංකාර පෙරහැරවල් යන කාලෙක අපි මේ ජීවත් වෙන්නේ. නමුත් කතා කරන්නේ නිස්සන්නවන්නේ නිසා නිස්සාරණයේ තියෙන ඊට වඩා වෙනස් ඉතිහාසයක්. අපි මේ ගත කරන්නේ 45 වෙනි අවුරුද්ද. මෙතන එක්කෙනෙක්වත් නැහැ මං හිතන්නේ මේ 45කට ඉස්සලා තිබුණ වාතාවරණය එක්ක නිස්සාරණයේ ඉතිහාසය දන්න කෙනෙක්. මගේ සම්බන්ධය වුණේ 88 දී එදා මෙදා තුරුනම් උපේලා සප්පේලා පිළිතුරක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. මුති ඊට ඉස්සෙල්ලා මෙවැනි සාසනයක මෙහෙම බුද්ධ ශාසනයක මේ ජීවිතේම නිවන් ලැබීම කියන එක පළවෙනි પરමාර්ථය කරලා හදපු විවස්ථාවක් තියෙන නිසනවනේ. ඒ මොකද අපි මේ ණයට හරක් බලන කට්ටිය නෙවෙයි. එහෙම නැත්නම් බත් වැටුප් වලට හරක් බලන කට්ටිය නෙවෙයි පස්ගෝ රසයේ පිටිපස්ස යලවන කට්ටියක් කියලා. ඉතින් ඒකට හුඟක් කෙනහිලි තිබිලා තියෙනවා. ඒ වගේම උපහාස අපහාස කරලා තියෙනවා කල නොහැක්කක් කියලා. නමුත් එදා මේ දාතුර අවුරුදු 45 ඒ දායක පිරිස් එහෙම නැත්නම් සිව්පස දායකයෝ කොහොමඩක්වත් මේක වැටෙන්න දුන්නේ නැහැ. ඒ ඇත්තොත් නිවන් ලබන්න භාවනා කරුවා නෙවෙන්න පුළුවන්. නමුත් උදව් කරගෙන ගිහිල්ලා දැන් අපි ඉන්නේ 45 වෙනි අවුරුද්දේ. දැන් මේ කතාව කියනකොට අර 67 45කට ඉස්සලා කියපු කතාවට වැඩිය ටිකක් වෙනස්. මොකද අද වෙනකොට පොඩි ප්‍රතිශතයක් ඉන්නවා මේ ජීවිතේ භාවනා කරලා ප්‍රයෝජන ගන්න පුළුවන් කියන ප්‍රතිශතය වැඩි වෙන පැත්තට ඉන්න නිසා මේ ගෝපාලක සූත්‍රයේ ඒ ආවස්තික වටිනාකමක් තියෙනවා. පසුබිමට සාපේක්ෂව වටිනාකමක් තියෙනවා. මොකද අපි මේ වැඩ කරන්නේ ගෝපල්ලෙක් බත්වැටුප් වලට වැඩ කරලා පස්ගෝ රසේ නැතුව ජීවත් වෙන ජීවිතයකට නෙමෙයි අදහසක් තියෙනවා මේ බුදුහාමරෝ කියන ලකුණු දුර ලකුණු 11 අයින් කරගෙන ඒ දේවල් වල දක්ෂ වුණොත් අපට ගෝපල්ල පස්කෝ රසය වැඩි වැඩියෙන් ලබන්නසේ ඒ ගෝපාලක සූත්‍රය අනුව කටයුතු කිරීමෙන් අපට ශීලය අදි ශීලයක් බවටපත් කරගෙන චිත්ත භාවන අදි චිත්ත මනාව බවටපත් කරගෙන ප්‍රඥා භාවන අදි ප්‍රඥා භාවනාවපත් කරගෙන ඒ විමුක්ති විමුක්ති ඥාන දර්ශන වලට බලාපොරොත්තු තියන්න පුළුවන් ඒක නිසා මේ මුලදීම තේරුම් අරගන්න ඕනේ මේ සූත්‍රයේ අටුවාවේදී එහෙම නැත්නම් සාමාන්‍ය දේශනාවලදී උගාක් වෙලාවට අර විශාල චිත්තයට සම්බන්ධ කරන්නේ නැතුව ගත්තාම සංවේග පහල කරගන්නව අඩුයි. දෙවට සංවේග පහල කරගන්න ඕනේ අපි මේ ශාසනය වැඩ කරන්නේ බත්වටුක් ලබන ගොපල්ලෙක් විදිහට නැත්නම් පස්කෝරස ලබන ගොපල්ලෙක් විදිහට කියන එක කල්පනා කරගන්න ඕනේ. ඒ විදිහට බලනකොට බලාපොරොත්තු තියෙන ගතිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනකම අපි ඉපදිච්ච પરම්පරාවේ අපේ යුගයේ විශාලම අපි ලැබපු ක්ෂණ සම්පත්තිය කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ සූත්‍ර නැවත නැවත ඉදිරිපත් කරන ඒ අපි ඉස්සරහින් තියාගත්ත ඒ පස්කෝ රසය සාසනික වශයෙන් තියෙන සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ පහ නිට්ටරෝම අලුත් වෙන විදිහට උත්සන්න වෙන විදිහට ආසන්න වෙන විදිහට මේ ਸਰවචනාසිකේ ඒ සූත්‍ර දේශනා ඉදිරියට ගත්තාම පේන්න තියෙනවා මේ අවුරුදු 2600ම බහුතරය වැඩි ඡන්දෙන් මේක නිකන් නොකල හැක්කක් ඈතට දාන්න උත්සාහ කරාට ඉතාම සුළුතරයක් එදත් අදත් මේක කළ හැක්කක් කියන හැකි සංඥාවෙන් කටයුතු කරනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු සූත්‍රයේ වටිනාකම එදා මෙදා තුර බලනකොට ඒකේ සාධාරණීකරණය එහෙම නැත්නම් ඒක ඇත්තදෝ නැත්තදෝ කියන එක අපි එක එක්කනට හම්බ වෙන පුද්ගලික වගකීමක් කියලායි මට නම් පේන්නේ. එදත් නෑ බුදුහාමුදුරුවෝ පහල වුණත් වැඩි පිරිසක් මේ අද මම නිවන් දකින්න ඕනේ අද මම මේ විමුක්ති විමුක්ති ඥාන දර්ශන ලබන්න ඕනේ කියන අදහසින් ගිය කට්ටිය ඉඳලා නැහැ. නැත්තම් බුදුහාමරට මෙච්චරම මේ 11000 ආකාරයකට දාකලා කරුණු පෙන්වන්න කියන්න වෙන්නේ නැහැ නේ. එනේ කරන රත දික් කළ නිවන් දපිත්වා සෝවන් වෙත්වා කියලා තොග පිටින් හරින්න තිබුණානේ. තොග නැහැ සිල්ලර් බිස්නස් තමයි එදත් කෙරිලා තියෙන්නේ. සිල්ලට තමයි කටතු වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ හැතැම්ම ගණන් ගව් ගණන් ඇවිදලා තියෙන එක්කෙනෙක් සෝවාන් කරවන්න. ඒ තරමටම මේක අමාරුයි. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ කැඳේ ගල බේරන්න වගේ කොණ්ඩේ ගැට කපට කඩලා කොණ්ඩයක් පීර ගන්නවා වගේ ඊ타මත්ම පිරිසිදු ඊ타ම ඉවසිල්ලෙන් ඊ타මත්ම එක්කෙනෙක් හරි කමන්නේ මේක තේරුම් ගන්න නම් හොඳයි කියන විදිහට මේ කටයුතු කරන්න. ඒක නිසා අපි මේවැනි සූත්‍ර ධර්ම හදාරනකොට තේරුම් ගන්නකොට පොදු වචනෙන් කියනවා නම් තේරෙන වචනේ ප්‍රයෝජනෙ සලකලා කරන්න ඕන. ඒ ප්‍රයෝජන සැලකිල්ලත් ඉතින් ක්‍රම තුනකට සිද්ධ වෙනවා නිකන් තා එක පළවෙනි එක තමයි බණක් අහනවා කියන අදහසෙන් සුත්වාන සංවරේ චපඤ්ඤා සුතමේ ඥානං කියලා කියන බණ අහනකොට හිත යොමාගෙන කන නමාගෙන බණ අහනකොටත් ඇසු විරූ තත්වයක් හම්බ වෙනවා. බහුසුත භාවයක් ලැබෙනවා. ඒකත් එක ලාභයක් තමයි. දෙක තමයි මම ඔය කරුණ දක්වන්න උත්සාහ කරපේක මේක මේ හුදු මේ නන්දාමාලිගේ හින්දුවක් අහනවා වගේ අමරදේව සින්දුවක් අහනවා වගේ පිනවන්න කරන වැඩක්ද එහෙම නැත්නම් ඇත්තටම තමන්ගේ ජීවිතයට අපි තමන් සම්බන්ධ කරගන්න මේකට චින්තාමය ඥාන නැත්නම් මේ අන්වේ ඥාන වලින් දාලා මේකෙන් අපි ඉදිරියට පියවරක් නැත්නම් අප කැපවීමක් කරනවද කියලා ඒ චින්තාමේ වශයෙන් ගන්නකොටත් අපිට යම් කිසි ප්‍රෝජනයක් ලැබෙනවා. ඒ වගේම මේ භාවනාදීලා ඉන්න කට්ටියට ඊට එහාට කරන්න පුළුවන් අපි මේ කරගෙන යන භාවනාදී පරියන්කේ භාවනාවට අපිට මේක කොහොමද උදව් කෙරෙන්නේ සක්මන් භාවනාදී මේක අපිට කොහොමද උදව් කෙරෙන්නේ එදින්දා වැඩ කරන සතියේ ඉඳදී අපි කොහොමද උදව් කෙරෙන්නේ අපි මේ දවස් 10 ගත කළ ගෙදර ගියාට පස්සේ අපිට මේවද කොහොමද උදව් කරන්න කිව්වහම ඒක කෙලින්ම ප්‍රත්‍යක්ෂයටත් ලං වෙන්න ඉඩ තියෙනවා ඒක තමයි උත්කෘෂ්ඨම ක්‍රමය. ඉතින් නමුත් ඒ තුනම පුංචි කොලසල ගන්න නරකයි. එන්නේ එන්නේ එකින් ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි අපි ඉස්සරහට එන්නේ. ඒක නිසා ඒ දේතනාවේදී ඒ තුන් කොටාසෙටම ඕජාව ලැබෙන විදියට තුන් කොටාසෙටම පළප්‍රයෝජනයක් ලැබෙන විදියට ඉදිරිපත් කළොත් ඒ මම හිතනවා දෝෂ අඩු වෙලා අහන කෙනාට තියෙන ඵල ප්‍රයෝජන වැඩි වෙයි. ඒ නිසා දවසින් දවස අපි එක එක එක එක ඒ ලක්ෂණ අරගෙන උත්සාහ කරන බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ බුද්ධ භාමතුරුගේ පණිවිඩය බුද්ධ ශාසනය කියලා කියන්නේ ඒකටයි. ඒක පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ කරගන්නයි. මෙන්න මේ විදිහට කරුණු 11ක් කරන සරුවචන සඳහන් කරලා තිනවා අදක්ෂ ගෝපාලයා ගෝපාලකයා න රූපඤ්ඤු හෝති කිය. මේ තමයි පළවෙනිම අදක්ෂකම. ඒ තම මේ මේ මෙතන මේ ගෝපාලකයයි කියනකොට දැනට චිත්‍රයක් අපිට අඳ ගන්න වෙන්නේ මෙවැනි ගෝපාල තත්ත්ව ඉන්දියාවේ අදත් පේන්න තියෙනවා අනුරාධපුර පොළොන්නරු පැත්තේ ඉන්නවා ওই හරක් පට්ටි ඔක්කොමලා එකට ඉන්නේ දිගේලි කරන්න කරේ ලණුවක් නැහැ ඒ රෑනම එක කොටුවක දාගන්නවා හැන්දාවට උදේ අරගෙන ගිහිලි ඉවරලා පිටියේ කවලා හැන්දාවට අර ගහන්නේ නැහැ අන්න එවැනි හරප්පට්ටි තමයි මේකෙදී මේ සඳහන් වෙන්නේ. එහෙම නැතු එක එක හරක ගැට ගහගෙන ගිහිල්ලා දිගේලි කළ ගහක් ගැට ගහන ගෙනෙන එකට එච්චරම සම්බන්ධ නැහැ. විශාල හරක් පට්ටියක් බලයින ගෝපාලක. ඒකේ රූපඤ්ඤෝ කියන එකේ සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ හරක් පට්ටියේ කී දෙනෙක් හරක් ඉන්නවද? කොච්චරක් රතු ගොන්නද කොච්චරක් කළු ගොන්නද කොච්චරක් නෑම්බියෝද කොච්චරක් වස්සෝද කොච්චරක් හරක්ද පිරිමිද කොච්චරක් මේ දෙන්නොද කියලා ඒ ප්‍රමාණය දැනගන්නේ නැත්නම් ඒ මනුස්සයාගෙන් ගාවපට්ටිය රැකේ රැකෙන්නේ නැහැ කියලායි කියනවා. හරක් ගාන දන්නේ නැති මිනිහගෙන් කවදාකවත් හරප්පට්ටිය රැකෙන්නේ නැහැ. ඒක නිසා වර්ණ වශයෙන් සහ ගණන් වශයෙන් තමන්ගේ පට්ටිය මෙච්චරයි කියලා දැනගන්න ඕනේ. මොකද මේ හරක් ටික අරගෙන ගියාම කුඹුරු කොවිතං කරලා නැත්තම් වනාතේ කවනවා. කුඹුරු ගොවිතැන් කරලා ආස්වන් නෙලා ගත්තන ඒ නෙලාගත්ත ඉපනැල්ලේ වනාතේ හැමතැනම හරක් ඇවිදලා කනවා. ඉතින් ඒ වෙලාවේදී හරක් කන වෙලාවේදී ගොපල්ලා එක එක හරක පිටිපස්සේ ඇවිදින්න යන්න. එයා විවේක තැනකට වෙලා ඉඳලා පස්සේ හැන්දෑවට හරක් ඔක්කොම දීකට ගාවට ආවට පස්සේ ගණන් කරලා බලලා ඒ හරක් ටික නැවතත් Tamange අර ආරක්ෂක ස්ථානෙට එහෙම නැත්නම් අපි කියනවා ගාල කියලා එතෙන්ද දක්කන එක තමයි ගොපල්ලාගෙන් කරන වැඩි. අන්නේ වෙලාවේදී නැවත ඒ හරක් ටික වතුරකට ආවට පස්සේ ගාන දන්නේ නැති වුණොත් මේ මේ ආත්ම හරක් මගේ හරක් මේ මේ හරක් අනුන්ගේ හරක් කියලා දන්නේ නැති වුණොත් අන්න ඒක තමයි මෙතන ඒ අදක්ෂ ගෝපාලකයයි කියලා කියන්නේ. ඉතින් මේකෙදි එහෙම කෙනාගෙන් එහෙම ගෝපාලකයාගෙන් අවදාකවත් ඒ හරක් පට්ටියේ අභිවෘද්ධියක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙතෙන්දී අපි මතක තියාගන්න ඕනේ මේ ගෝපාල වෘත්තියට බහින්නේ දක්ෂයෝ එහෙම නැත්නම් ඉගෙනීමේ දක්ෂයත්ව නෙවෙයි. හරක් බලට දැන් යන්නේ වෙන මොනක්වත්ම රසාවක් කරන්න බැරි මිනිසයා. ඉතින් ඒ නිසා ඒ මිනිසයා ඒ දවසම ඒකේ තේරෙන ගත කරත් මෙච්චර හරතු හරක් මෙච්චර කළු හරක් මෙච්චර නෑඹියෝ මෙච්චර වස්සෝ කියන එක ගොක් වෙලාට නොදැනෙන්නේ ඉඩ වැඩි. ඉතින් ඒ වාගේ තමයි භාවනාවට බහැපු යෝගාවචරයා රූපඤ්ඤෝ කියන එකෙන් අදහස් කරන්නේ රූප ධර්ම සම්බන්ධව. තපොඩක් ඉස්සරහට ගිහිලා කියනවනම් පඨවි ආපෝ තේජෝ වශයෙන් හතරකට බෙදලා දක්වන මහා භූත හතරත් උපාදා රූප ඒ වගේ හේවණලිත් පිළිබඳ හැඟීමකින් තොරව භාවනාවට බැසාම එයත් හරියට අර හරක් ගන්න දන්නේ නැතුව හරක් රකින්න හදන හරක් රැන රකින්න හදන කොපල්ලෙක් වගේ බවටපත් වෙනවා. ඉතින් නමුත් අපේ එදිනෙදා භූගෝල ඉතිහාසයේ එහෙම නැත්නම් ඔය විද්‍යා විෂය කාර්ය මොකක් හරි එකට ඔය මේ රූප ධර්ම ගැනීමලා කරන්නේ. ඒකෙදී උගන්වන්නේ වෙන තාලයකට. කිට්ටුවේ යන විෂයකට තියෙන භෞතික විද්‍යාව විතරයි. භෞතික විද්‍යාවෙත් රූප ගැන උගන්වනවා ඝන, ද්‍රව, වායු, තාප විද්‍යාව කියලා. ඕක තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බුදුජානකසේ පෙන්නලා තියෙන්නේ. හොඳ පැහැදිලි වෙනසක් තියෙනවා මේකෙදී භෞතික විද්‍යාව බාහිර රූප ගැන ඉගෙන ගන්න අතර මෙතන බුදුරජාණන්සේ කතා කරන්නේ බාහිර රූප නෙවෙයි අභ්‍යන්තරගත තමන්ගේ රූප. මේක පවා තේරුම් අරගන්න මම හිතනවා ජීවිතේක අවුරුදු 60ක් 70ක් යනවායි කියලා. අපි මේ ලෝකේ ඉගෙන ගන්නවායි කියලා කරන්නේම බාහිර දේවල් ඉගෙන ගන්නෙ. ඒකෙන් වෙන්න තියෙන්නේ අපි හඳටත් යයි අඟහරු ලෝකයටත් යයි පිටසක් වලටත් යයි හැබැයි මම කවුද කියන එක දන්නේ ඒක අහන්නේ ඉතින් අපිට නක්ෂත්‍රකාරයෙක් ළඟට යන්න වෙයි. නැත්නම් පේන කෙනෙක් අහන කෙනෙක් ගාවට යන්න වෙයි. මම කවුද කියලා බලන්න අපි දන්නේ ඒ මොකද හේතුව අපි මේ රූප ගැන ඉගෙන ගත්තත් නැත්නම් භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත්තුපාදී ලැබලා තිබ්බත් ඒ මිනිස්සයා දන්නේ නැහැ මේ අභ්‍යන්තරගතව තියෙන රූප ධර්ම පිළිබඳව වැඩ කරනවා. ඒක හැබැයි එකක් විශයක් වශයෙන් කියනවා නම් භෞතික විද්‍යාඥයා තමයි ඒ මෝඩකම Taman ළඟ තියෙන බවට දන්න වැඩියෙන්ම දන්න විද්‍යාඥයා දෙන්නේ. භෞතික විද්‍යාඥයා විතරක් දන්නවා අපි අසරණයි, අපි අනාථයි, අපි වල්මත් කියන එක. ප්‍රධාන පෙළේ භෞතික විද්‍යාඥයන් දැන් ඒක කියන්න පටන් ගත්තා. සරුවත්යන්සේ කවදාකවත් කිව්වේ නැහැ උන්වහන්ස කරන දෙවියන් සහිත මරුණු සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයක් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ මම කියනවා මම දන්නවා කියලා බුදුරජාණන්සේ පොළොවේ අතේ ගහලා කියනවා ඔය ඔක්කොම විද්‍යාඥයෝ පිඹල හුළඟේ අරින්න. මේ කිව්ව අවුරුදු 2600 කට ඉස්සෙල්ලා කිසිම විද්‍යාගාරයක් මොකක්වත් නැතුව ගහක් යට පිදුරු ටිකක් දාගෙන වාඩි වෙලා ඇතුළට හිත දාලා. ඉතින් යෝගාවචරයයි කියලා ආරම්භ කරන පටන් ගන්න කෙනා සමහර විටක භෞතික විද්‍යාවට උපාධි ලැබපු කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මෝඩ ගොපල්ලෙක් වාගේ තමයි වැඩේ පටන් ගන්නකොට. නමුත් ඒක නින්දා කටයුත්තක් තත්යක් නෙමෙයි. මොකද උද්දේශාංශ මේ මෝඩ ගොපල්ලෙක්ගෙන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ මනුස්සයාට මොඩයා මොඩයා කියලා ඉඳලා වැඩක් නැහැ. මසර කියලා දෙන්න එපායි. ඒ කියලා දෙන්න වෙන්නේ භාවනා කරවලා නෙවෙයි පැත්තක වාඩි කරලා බණ කියලා. නැත්තම් සුත්තමේ ඥානෙ වශයෙන් ලබා දෙන්න වෙනවා. ඉතින් මේකට නිදර්ශනයකට වෙන්න ඇති දවසක් මම බුරුමේ ඒ භාවනා කරගෙන ඉන්න වෙලාවේදී මිනිස්සෙක් පිටරටින් ආපු කෙනෙක් බුද්ධඝම පරිසරයක නෙවෙයි භාවනාවට ආපු කෙනෙක් අහපු ප්‍රශ්නයක් බැලුව බැල්මට අරිම තකතිරුයි. ඉතින් මේ මනුස්සයා ඇත්තටම දන්නේ නැහැ බුද්ධඝම කෙනෙක් නෙවෙයි. ඇවිල්ලා භාවනා කරනකොට ප්‍රශ්නයක් අහුවා. ඉතින් කාටත් වගේ ප්‍රශ්න කියවනකොටම ඒකේ හාස්‍ය ස්වරූපයක් තියෙනවා මදයක් නැහැ ගැඹුරක් නැහැ නිකම් බොල් ප්‍රශ්නයක්. නමුත් මම දැක්කා සයිඩෝ ඒක බුරුම් භාෂාවට පරිවර්තන කරන ලියාගෙන විනාඩි දෙක තුනක් විතර ප්‍රශ්න දිහා බැලලා දුන්න උත්තරයක් ඉතාමත්ම දක්ෂ විදිහට ඒ මනුස්සයා මොනවත්ක්ම දන්නේ නැති උනාට ඒ මනුස්සයාට සම්පූර්ණ ආයන්නේ ඉඳලා කියලා දෙන විදිහට. කියලා වෙන ප්‍රශ්නයක් ඉවරුනාට පස්සේ සයිඩෝ කියනවා ගොපල්ලෙක් වුණත් ප්‍රශ්නයක් ඇහුවට Taman බෝසතාණන් වහන්සේ නමක් විදිහට උත්තර දෙන්න දැනගන්න ඕනයි කියලා. ගොපල්ලට කියන්න හොඳ නැහැ බොම උඩයයි කියලා. දැනගන්න ඇරියොත් ඒක බෝධිසත්වකමක් නෙවෙයි. එනිසා පිට කෙනෙක් වෙන්න පුළුවන්, අබෞද්ධයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පස්පවුම කරන, දසකුසල් කරන කෙනෙක් ළඟට ඇවිල්ලි වෙලා එයාගේ තකතිරුකම පෙන්වන ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඒකේ යාට සම්පූර්ණ අයිතියක් තියෙනවා. අපිට කිසියෙත්ම කියන්න බෑ මං ඉදිරියට ආවිලෝගේ මොකට ප්‍රශ්න අහන්න එපයි කියලා මම කියන්න අයිතියක් නැහැ. අපිට තියෙන්නේ යාට ප්‍රශ්න හිමේ අයිතිය 100%ක් වගේ දීලා අපි ඒ සඳහා අවසාන ලේ බිඳු දක්වා සටන් කරන්න ඕන ඔබට ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. එහෙනම් තමන් කල්පනා කරන්න ඕනේ අනේ මට අද මේකට උත්තර දෙන්න පුළුවන් වුණාට මම දන්න ක්‍රමයට මම උත්තර දෙන්නේ ඒක මම පඬිතුකම හිතුවට තමයි මෝඩකමක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා හිටපු තැන මං කොච්චර කාලයක් ඉඳලා තියෙනවා සංසාරේ. අද නෙමේ අන්තම් මම මේ ගොඩ ඇවිල්ලා ඉන්නේ ඒක නිසා මම මෙතෙන් යනකම් මට කොච්චරනම් කල්යාණ මිත්‍රයෝ කිසියම් ආපසු උත්තරයක් බලාපොරොත්තු නැතුව මට අතහිත දෙන්න ඇද්ද ඒ නිසානේ මම අද මෙතන ඉන්නේ කියලා ඒ මනුස්සට ඒක කියලා දෙන්න ඕනේ ඊ타මත්ම මේ ගෝපාලේකට මෝඩ ගෝපාලෙකුට බෝසතාන් වහන්සේ නමක් දෙන උත්තරයක් විදියට. මේකට බොහොම හිත් ගන්නසලු මේ පණිවිඩයක් ඇවිල්ලා තිබුණා මගේ ඔය මේ මම ඉන්ටර්නෙට් බලන වෙලාවේදී තාත්තා කෙනෙක් හොඳටම වයසට ගිහිලා අවුරුදු 80ක් විතර ඇති දැන් යන්න දෙන්න කරන්න බෑ රෝද පුටුවේ ඉන්නේ ඉතින් කියන කොයි දේත් අහනවා පත්තර කියවලා දෙනවා නම් කැමැති මොනවා හරි කතා කරගෙන ඉන්න කැමැති නමුත් දරුවන්ටයි මොන පුරණ්ඩයි දැන් එපා වෙලා නාකියන් මැරෙන්නෙත් නෑ දහහක වෙන්නෙත් නෑ කියලා ඉන්නේ එසකොට තමන්ගේ හොඳ තරුණ පුතා රස්සා වැල්ල ගෙදර ආවලු ගෙදර ඇවිල්ලා ඉතින් අර තාත්තා ඉන්නවා පේනවා ඉතින් තව ටික දවසකින් මැරෙන හැඟීමෙන් තමයි බලන්නේ කිසිම මේ තාත්තා කමක් නැහැ එහෙම ඉන්නකොට ඒ ඉන්න ෂෙඩ් එකේ වහලේ තකරම් වහලේ කපුටෙක් ඇවිල්ලා වහනවලු සට සට සට ගාලා අර නියපොතු වදින සද්ද ඇහුනලු ඊට පස්සේ කවලු මොකාද පුතේ කියලා වලු කපුටෙක් කිව්වා ඊට පස්සේ තව ටිකක් වෙලා ගියාට පස්සේ අර කපුට මේකට ඇවිදවිදනකොට ඇහවලු මොකාද පුතේ වහලේ දැන් කිව්වනේ එකක් කපුටෙක් කිව්වලු ඊට පස්සේ ලොක්කට සැක නිසා ආයෙත් ඇහුවල බලපම් පුතේ මොකක්ද මං දැන් තාත්තට සැරයක් කිව්වා ඔකක් කපුටෙක් කිව්වා ලොක්කාර රෝද පුටුවෙන් නැගිටලා බොහොම අමාරුවෙන් කාමරයට ගිහිල්ලා එයා ගෙනාවලු එයාගේ පරණ දිනපොත ඇවිල්ලිවලා පෙරලා පෙරලා පෙරලා පෙරලා එක තැනක සටහනක් දාලා තිබුණලු මේ කියන පුතා ඉපදිලා අවුරුද්දක් දෙකක් ගිය වෙලාවක එයා ඔඩොක්කේ බබා තියාගෙන ඉන්න වෙලාවක රොටි කෑල්ලක් විශ් කරනකොට කපුටෙක් ආවලු කනවා. මේ පොඩි පුතා අහනවලු තාත්තගෙන් ඒ මොකාද තාත්තයි කියලා. ඊට පස්සේ කළා පුතේ එක කපුටෙක් කිව්වා. ඊට පස්සේ දරුවාට තේරෙන්නේ ආයේ රොටි දෙනකොට ඇවලු අනේ තාත්තා මොකද්ද? ඔයාට මං කියන්නේ කපුටේ පුතේ. ඔයාට කියන්නේ කපුටා කියලා. ඔය කුරුල්ලෙක්. එයා මේ කපුටයි කිව්වා. ඊට පස්සේ තුන්වෙනි සැරේටත් ඇවලු ඊට පස්සේ කවලු එයා මේ අපි දකින ලොකු සතෙක් කුරුල්ලෙක්. එයා කපුටෙක්. මෙයාට කපුටා කියලා තමයි කියන්නේ. පස් හැරයක් කියලා දුන්නලු පුතාට කපුටා කියන්නේ මොකක්ද කියලා. අද තාත්තට පුතා කියනකොට එක පාරට කියලා දෙන ඔක කපුටෙක් කිව්වා දැන් තුන් සැරයක් කිව්වා තේරෙන්නේ නැද්ද කියලා. ওই වැඩේ විතරක් වෙන්න දෙන්න එපා මේ ආධ්‍යාත්මික ගමනේදී. කවුරු මොන જાතියෙන් ප්‍රශ්නයක් ඇහුවත් අපි දැනගන්න ඕනේ කොච්චර අමාරු ධර්මයක්ද අපි මේ කතා කරන්නේ. නොතේරෙනකම තියෙන්න පුළුවන්. නමුත් දැනිනකම Tamanda දන්නකම මාන්නෙකට යන්න දෙන්න එපා. තණ්හාවකට යන්න දෙන්න එපා. ඒ වගේම මේ මම දන්නව අනික් කට්ටිය නොදන්නවා කියලා කිව්වොත් මට නම් කියන්න පුළුවන් ආධ්‍යාත්මික ගමනේ නැවතිම ලකුණම වැටෙනවා. කොමාවක් එහෙම නෙවෙයි. නැවතීමේ ලකුණ වැඩනවා එතනින් හර ගමනක් නැහැ. ඒක නිසා ආධුනික යෝගාවචරය කොහොමඩක් අර රූපඤ්ඤු නැහැ. රූපේ අඳුරන්නේ නැහැ. හරියට ආධුනික මේ දාමේ බත් බැලකමට ආපු ගොපල්ලා මේක නෑම්බියා මේක වාස්සෙක් මේක වදපු වැසියා මේක මහානාම්බා මොනක්වත් දන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සයා ලව්වා මේ හරක්පට්ටිය බලවනකොට ඒ මනසට ඒක දැනෙන තැනට දැනෙන තැනටපත් කරනවා කියන එක හරක් හිමියගේ වැඩක්. ඒ නිසා ගෝපල්ලා හොඳ නැහැ කියලා පාඩු වෙන්නේ Tamanට නම් නැත්නම් Tamanගේම හරප්පට්ටිය වුණත් මේක දැනගන්න ඕන. ඒ දැන ගැනීමේදී අපි අර උගන්නන පැත්ත පැත්තක තියලා ඉගෙන ගන්න කෙනාගේ පැත්තට යන්කෝ. ඉගෙන ගන්න ආධුනිකයන් දැනගන්න ඕනේ. කවදාකවත් මාන්නක්කාරකම් නැතුව ඉතාමත්ම යටහත්ව මේ ਸਰුවඥ දේශිත දේවල් ඉගෙන ගන්නකොට අහක දාන්න දෙයක් නැහැ. විෂිකරන්න දෙයක් නැහැ නිසා හැම දෙයකදීම මට තේරෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේට වැටෙනවා කියන සාදර ගතිය හැම වෙලාවෙම තියෙන්න මම දන්නවා කියන හැඟීම ආවොත් ගුරුවරයෙක්ගෙන් එක ගන්න බැරුව යනවා. ඒක නිසායි සරුවචන් ආංශේ පුංචි රාහුල හාමුදුරන්ට කිව්වේ හැමදාම උදේට කියලා පිඳුල අතු කාලා වැලි දෝතක් අරගෙන උඩ දාලා මට අද මේ වැලි දෝත තරමට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කවදාකවත් මාන්නේ නැති වෙන්නේ. ඒ මොකද සරුවචන් ආංශගේ ඕරස පුත්‍රයා සාරිපුත්‍ර සාංශිකේ ගෝලයා නිසා යාට ඕන තරම් මාන්නකාරකම් තියෙනවා. මට කතා කරන්න එන්න එපා. මම අසවලාගේ ගෝලයා අසවලාගේ පුතා කියලා කියන්නේ. සරෝජන්සිකා මුදු නැතිම කඩන්න තමයි කිව්වේ හැමදාම මේ තරම් උපදේශ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා මම මෙතනදී යෝගාවචරයක් කියනම පාවිච්චි කරන විපස්සනා යෝගාවචරයට මොකද මේ සූත්‍රය හොඳටම තේරෙනවා මේ කියන්නේ විපස්සනා පැත්තට කියලා. ඒ යෝගාවචරය දැනගන්න ඕනේ මේ භාවනා ප්‍රවිෂ්ඨය භාවනාවට බැස ගැනීම තියෙන රූප ධර්ම හරහා. නැත්තම් කායानुපසනාව හරහා. එහෙම නැත්තම් කායගත සත්‍ය හරහා. එහෙම මම ඒ නැවත නැවතත් මේක කියන්නේ මොකද ඒ භාවනා ක්‍රම අද ලංකාවේ තියෙනවා මේ කායනුපස්සනාව බොහොම මොන්ඩිසෝරි පන්ති බාලාංශ පන්ති වේදනනුපස්සනාව හොඳයි ඒක ඊට වැඩිය උතුම් එමුනේ වේදනාන පස්සට හොඳයි චිත්තානුපස්සනාව හොඳයි. අපි ඔය කායනුපස්සනාව වේදනානුපස්ස කරන අපි කරන චිත්තානුපස්සනාව කියලා කියන කට්ටියකුත් ඉන්නවා ලංකාවේ. එහෙම නැත්නම් කියනවා අපි ඔය කායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව කරන අපි ධම්මානුපස්සනාව කරන්න කියලා අර උඩින් යන්න හදනවා. ඉතින් උඩින් යන්න හදනකොට අර ප්‍රඩිසිල්ලා කියපු හින්දුව තමයි කියන්න වෙන්නේ. ඇයි උඩින් යන්නේ? ඇයි පහලින් යන්න බැරුවද කියලා තාත්තයන් අහන්න වෙනවා. බුදුරජාණන්සේ මේ සියල්ල ගැන දැනගෙනයි සියලු දෙනාටම පියෙක් විදිහට කතා කරන්නේ රූපඤ්ඤු හෝති. රූප ධර්ම පිළිබඳව අවබෝධය තමයි භාවනාවට ප්‍රවිෂ්ඨය. ඒ මොකද කාරණා දෙකක් තියෙනවා. එක ඒක ඕනම ආධුනිකයට අල්ලගන්න ලේසි. රූප කියන එක සටහන් ආකාර කියන ක්‍රම දෙකට අහු වෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට අර තාත්තට පුතා කපුට කිව්වත් පුතාට තාත්තා කපුට කිව්වත් මේ කපුට මේ කළුපට මේක පක්ෂයෙක් කියලා කියලා දෙන්න පුළුවන්. අපිට ඔය කොහොමද කොච්චර දඟලුවත් මේ සතිය කියන චෛතසිකේ කහ පාටද නිල් පාටද දිගද කොටද කියලා කවදාකවත් කළු ලෑලක උගන්නන්න හම්බ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන එක කවදාකවත් එහෙම ප්‍රමාණ කරලා නිදර්ශන වශයෙන් පෙන්වන්න බෑ. සමාධිය කිව්වත් ප්‍රඥාව කිව්වත් චෛතසික ධර්ම මොන්නම තාලකින්වත් කොටු කරන්න බෑ. නිසා අපිට කොටු කරන්න බහිඳ වෙන්නේ රූපඤ්ඤු කියන තැනින් තමයි. ඉතින් මේ සමහරු මෙන්න මේ වගේ ඊ타ත්ම අත්‍යන්ත වූ සරුවචනාංශගේ තියෙනා වූ ආනුපුබ්බේ වැඩපිළිවෙල බොහෝම ලාමක කරලා හිතලා ඒව ගෙවම් කරලා ඉහළ තැනින් අල්ලන්න හදනවා. ඒක නිසා ආධුනිකය හැමදාම මතක තියාගන්න අපි දැන් හෙට රහත් වෙන්නේ කියලා හිතියත් එනතන් අපි සෝවාන් සකදාගාමි අනාගාමි පත්තොත්ට පත් වෙලා තිබුණා. එහෙම නැත්නම් අපි භාවනා මාර්ගේ කොච්චර ගිහිලා තිබ්බත් හැමදම පටන් ගන්න ඕනේ රූප ධර්මේ. මේක අද භාවනා ලෝකයේ පිස්සුවක් බාටපත් වෙලා තියෙන හුඟ දෙනෙක් මේ දන්නේ නැති විෂයන් අල්ලගෙන මම දැන් අතන ඉන්නේ මම මෙතන ඉන්නේ මම භාවනා කොච්චර තැනට ගිහිල්ලා තියෙනවද කියලා හැම වෙලාවෙදී මේක ගෙවම් කරන්න උත්සාහ කරනවායි කියලා කියන්නේ තමා විසින්ම තමන් ඉන්න පෝර කියලා ඇල්ල අයින් කරගන්න හදනවා. දැන් හොඳ ස්ථාවරයක් ගන්න භාවනාවේ එහෙම නැත්නම් මේකට ධම්මට්ඨිති කියන වචනයත් පාවිච්චි කරනවා පදනමක් ගන්න භාවනා ජීවිතේ පදනමක් ගන්න මේ රූප ධර්ම පිළිබඳ අවබෝධය ඉතාමත්ම වැදගත් වෙනවා සමහර වෙලාවට කියන්න හිතනවා ඒම ඇති කියලා. රූප ධර්ම පිළිබඳ අවබෝධයේම ඇති අඩු ගන්න සෝවන් වෙන්නේ. ඉතින් භාවනා කරන හුඟ දෙනකොට ඒක දැනගත්තට මන්දි ඒගොල්ලන්ට ඕන කරලා තියෙන ඊට එහා ගිය අර ලොකු ලොකු අතු අල්ලන්න හදනවා. නමුත් මේ ගෝපාලක සූත්‍රය අතින් බොහෝම වටිනා සූත්‍රයක්. මේ වගේම තමයි ඔය කායගත සති සූත්‍රය. හැම තැනකදීම තරුවචනංශ මේ රූප ධර්ම පිළිබඳව දැන ගැනීම ඉදිරි ගමනේදී අත්‍යවශ්‍ය. ඒ වගේම නැතුවම බැරි. අත්‍යන්ත අංගයක් විදිහට පෙන්වනවා. ඒ නිසා ඒ ගෝපාලකයා හරක්ගේ වර්ණය සහ ප්‍රමාණය දැන ගන්නවා වගේ යෝගාවචරය භාවනා කරනකොටත් ඒ තමන් භාවනාවට ලක් කරන අරමුණේ රූප ධර්ම රූප කොටාස පටවියාපෝ තේජෝ වශයෙන් ගත්තා වූ රූප කොටාස වල තියෙන දැන ගැනීමට දැන ගැනීම පිළිබඳ කරන මේ ප්‍රයත්නයේදී කියනවා ස්වභාව ලක්ෂණ දැනගන්න ගන්න ප්‍රයත්නයක් කියලා. මම දැන් ගෙනියන්න හදන්නේ අදක්ෂ ගෝපාලකයා දන්නේ නැති එකනා දක්ෂ ගෝපාලකයා කියලා කියන තමන් හරියටම හරක් ගාන වර්ණ පත්තු ගාන දන්නවා. එතකොට මේ මනුස්සයා හරක් කරන රකින්න වගේ ආධුනික යෝගාවචරය ඇත්තටම මේ රූප ධර්ම කියන්නේ මොනවද? පටවියාපෝ තේජෝ කියන එක බාහිරේ දැනගත්තත් අභ්‍යන්තර වශයෙන් අත්දකලා ප්‍රත්‍යක්ෂ කරනවා කියන එක ඉතා ශ්‍රේෂ්ඨ තනක්. නොදැන හිටියයි කියලා කිසිසේත්ම ලැජ්ජා වෙන්න කාරණාවක් නැහැ. කවදා හරි දැනගත්තා නම් ඒක නිවන් දැක්කා වගේ කියලා උසස් කළ සලකනවා. ඉතින් ඒ නිසා සරුවඥාන්සේ භාවනා කරන්න උපදෙස් දෙනකොට පරියන්කෙට ගිහිල්ලා ඒ අපි හිතමු හොඳට පట్టලව වාඩිලා සමබරව සැහැල්ලුව වාඩි වෙලා මේ ශාරීරියේ වෙන දේවල් දිහා බලන්නේ. මේ මොනවාක්වත් නැතුව ඇත් දෙක වහගෙන සද්දයක් නැත්තන්ට ගිහිල්ලා කය හොල්ලන්නෙත් නැතුව වාඩි වෙලා ඉනකොට මොනවද දැනෙන්නේ කියලා. ඉඳගෙන ඉඳගෙන ඉන්න එක දිහා බලනකොට මොනවද දැනෙන්නේ කියලා. මේ දැනෙනකොට ප්‍රධාන වශයෙන්ම දැනෙන්නේ මේ ශරීරයේ උඹහක් වාගේ ඒ වෙනත්නම් පිරමීඩයක් ඇතුළට ගිහිල්ලා බලාගෙන ඉන්නවා වගේ තමන්ගේ ශරීරය මෙහෙම ඇත් එක වහගෙන හිටියට තියෙන බව දැනෙනවා. මේ තියෙන බව දැනෙන්නේ කොබාරකම දැනෙන්න ඕනේ මේකේ. එහෙම නැත්නම් මේකේ නාලියන කම්පන චංචල ගති දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් උණුසුම සිසිල සද්ද දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් සැහැල්ලු ගතියක් දැනෙන්න ඕනේ. මෙන්න මේ දැනෙන ටික අර ධාතු මනසිකාරය පැත්තෙන් කතා කරන්න පටන් අරගත්තොත් හොඳට භාවනා කරපු කෙනෙකුට තේරෙනවා පිරිසුදු හුලං වදින සීතල වාතයේ තියෙන තැනක හිටියොත් ඇතුළත උණුසුමයි පිට සීතලයි කියන එකෙන් හරි තමන්ගේ හැඩේ තමන් ඉන්න මේ ඉඳගෙන ඉන්න ඉරව්ව වැටෙහි. ඒ නැත්නම් ඉඳගෙන ඉනකොට මේ කකුල යට පොළොට තද වෙලා කිනීටයකට තියලා කපන්න හදනවා වගේ තලන්න හදනවා වගේ ඒ තද වෙන ගති නැත්නම් ඉඳගෙන ඉන්න පොළොවේ තියෙන සහැල්ලු ගති මෙලෙක් ගති වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ ඇඟ හෙල්ලෙන ගති නැත්නම් දරලා හිටවන ගති එහෙම නැත්නම් මේක විසිරී නොයා එක විදියට පිටු වෙලා තියෙන හැටි මේ විදියට බලන්න ඉන්න පුළුවන් නම් මේ ඉන්න බව දන්නවා කියලා කිය හැකියි. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි මේ භාවනා පරියංකයේ නැත්නම් අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේ රූපඤ්ඤෝ කියන තැනට යන්න ගත්තොත් අපි හිතමු ඉඳගෙන ඉන්නකොට කෙනෙකුට හුස්ම ගන්න හැටි වැටෙන්න පටන් ගත්තයි කියලා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචනෙන් කියනවා ආනාපානෙට හිත ගියයි කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයාට කියනවා එහෙම ආනාපානේ නැත්නම් හුස්ම ගන්න එක පියවර නැත්නම් වාර 10ක් 15ක් 20ක් එක දිගට කරන්න පුළුවන් තැනට ආවට පස්සේ එහෙම නැත්නම් විනාඩි 10ක් 15ක් දැන් නම් මට හුස්ම හිත තියාගෙන ඉන්න පුළුවන් කියන තත්ත්වයට ආවට පස්සේ මේ රූපඤ්ඤු වෙන්න ඕනේ. රූපය අවබෝධ කරගන්නාසුලුව මේ ඉදිරිපත් වෙච්ච අරමුණේ රූපය අවබෝධ කරගන්නාසුලුව ඒක දිහා බලන්නේ කියන්නේ. මේ බැලීම සඳහා කෙලින්ම පටවි බලන්න, කෙටිම ආපෝ බලන්න, තේජෝ බලන්න, වායෝ බලන්න කිව්වහම මේක ටිකක් අර ආධුනිකයට තේරෙන්නේ නැති නිසා කියනවා ඒ ගැම්ම ඇති කර දීම සඳහා ආස්වාසය කිර ඇතුළට ගන්න හුළඟයි පිට කරන හුළඟේ නැත්නම් ආස්වාසේ ප්‍රස්වාසේ මොන හරි වෙනසක් තියනවාද කියලා බලන්නේ. ඉතින් එහෙම බලනකොට අර සාමාන්‍ය මූණ දිහා බලන්දලා බෑ හොඳට කැඳේ ගල බේරුවා වගේ ආස්වාසේ කොහොමද ප්‍රස්වාසේ කොහොමද බලන ඉඳලා ඉතින් හුඟ දෙනකින් ඒ කමඨාන් සුද්ධ කරනට අහනවට කියන වෙනසක් තියෙනවා කිය. සමහරුන්ට තේරෙන්නේ නැති අතු තියෙනවා. වෙනසක් තියෙනට පස්සේ කිව්වොත් ඒ වෙනස වචනෙට නම් ගන්නේ කියලා. ආස්වාස උලඟ මෙහිමයි ප්‍රස්වාස උලඟ මෙහිමයි කියලා කොච්චර වෙලා යනවද කියලා බලන්න හරියට සපෙලා උත්තරයක් දෙන්න. මේ තමයි රූපඤ්ඤු නැතිකමේ හේතුව. ඒක කවදාකවත් යෝගාවචරගේ දුර්ලභමක් නෙවෙයි. යෝගාවචරගේ අකුසල කර්මිකුත් නෙවෙයි. පින් නැතිකමකුත් නෙවෙයි. මේක අපි කවදාවත් බලලා නැහැ. අපි කවදාකවත් මේ හුස්ම මෙච්චර වැදගත් කියලා දන්නේ නැහැ. අපි ඒ වෙනුවට කාලගුණේ අද වහින්න තියනවද නැද්ද කියලා නම් හොඳට දන්න. ඩොලර් එක රුපියල් 105ට ගිහිල්ලා තියෙනවද 110ට ගිහිල්ලා තියෙනවද කියන එක නම් දන්න. හැබැයි හුස්ම වලට මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ තරමටම බාහිරවර්ති. ඒ තරමටම මේ අනුන්ගේ දේවල් බලන්නේ මොන්නවටවත් නෙමෙයි කෑදරකම තමයි. හුස්ම බලලා මොනවද හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා හුස්ම බලන්න යන්නේ. නෝ සරුවත් යනාසේ කියනවා අනික් කියවා බලන එක, බාහිර යන්නේක කවදාකවත් කෙලවර කරන්න බෑ. ඔය විද්‍යාඥයෝ කරන වැඩේ බුදුහාමුදුරුවෝ බොහෝම කල්ැතුව කිව්වේ බාහිර හොයන්න යන මිනිහා නන්නත්තර වෙනවයි කිය. බුදුරජාණන් ඉන්න කාලෙම ඔය මේ ඒක රෝහිතස්ස කියලා පරිබ්‍රාජකෙක් ඇවිල්ලා බුදුහාමරෙන් අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඇවිදලා ලෝකේ කෙලවරක් දකින්න පුළුවන්ද කියලා. ඒතර බුදුරජාණන්සේ කියනවා රෝහිතස බෑ. ඔමනේ අවුරුදු 100ක් ඇවිද්දත් බුදුජාණන්සේ කියනවා ඉන්දියන් සාගරයේ ලංකාවේ සාගරයේ කෙලවර ඉඳලා එහා පැත්තේ ඉන්දියාවට අඩිය තියන්න පුළුවන් තරම් දීර්ඝ පාපියවර තියෙන කෙනෙක් වුණත් ඒ මහද්වීපෙන් අනික් මහද්වීපෙට මේ මහද්වීපෙන් මේ මහද්වීපෙට ඇවිදින්න පුළුවන් වේගයක් තිබත් අවුරුදු 100ක් ගැත් කෙලවර කරන්න බෑ කියලා. එතකොට ඒ රෝහිතස කියනවා මම ඔබ වහන්සේ පිළිගන්නවා ස්වාමීන් වහන්සේ මම මේිට ඉස්සලා ඉන්න ඉස්සලා මං හිටියේ දිවිලෝ රෝහිත කියන දේව පුත්‍රයාව මට විශාල ජවයක් තිබුණා ඔබ වහන්සේ ওই කියන විදිහ ඇවිදින්නේ මං ඒ පුළුවන් ජවය නිසා මං හරියට ඇවිද්දා මේ ලෝකෙ වටේ කෙලවරක් කරන්න කවදාකවත් කෙලවරක් කරන්න බෑ කියන. ඒ නිසා ඔබ වහන්සේගේ ඥාණය මම පිළිගන්න මොකද මං අත්දකපු දෙයක් කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා හැබැයි රෝහිතස්ස ලෝකේ කෙලවර කරන්න නැතුව නිවන් ලබන්නත් බෑ කියලා. ඇවිදලා ලෝකේ කෙලවර කරන්නත් බෑ. ලෝකේ කෙලවර කරන්න නැතුව නිවන් දකින්නත් බෑ. ඒ කියන්නේ ලෝකේ කියලා කියන රූප ධර්ම අවබෝධ කරගන්න නැතුව නිවන් දකින්නත් බෑ කියලා. ඒක මහා අපබ්‍රන්ත ප්‍රහෙලිකාවක් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා මේ බඹයක් පමණ වූ ශරීරේ විඥානයක් පවතිනවා නම් ඒ ශරීරය ඇතුළෙම තමයි මුළු ලෝකෙම තියෙන්නේ. ඒ ශරීරය ඇතුළේ තමයි මුළු ලෝකෙටම හේතුව තියෙන්නේ. මේ ශරීරය ඇතුළෙම තමයි ලෝකෙන් ගැලවෙම තියෙන්නේ. මේක ඇතුළේ තමයි ලෝකෙන් ගැලවෙම මාර්ගය තියෙන නිසා හොඳට මේ බඹයක් පමණෝ ශරීරය බලන්නේ. එනිසා රෝහිතත් සූත්‍රය බොහෝමත්ම විප්ලවීය සූත්‍රයක්. සරුවචනාංශගේ භාෂිතාවේ හැටියට බලනකොට මොකද අපේ සම්පූර්ණ සංසාරේ තණ්හාව කියන එක මාන්න කියන එක දිට්ඨි කියන එක බලන්නේ උද්දී ඇස්සරපු තැන ඉඳලා අපි දිග්ගටෝම පරිබාහිරේ තමයි තියෙන්නේ රූපයක් දකින්නවා කියන්නේ මෙහිත එළියේ සද්දයක් අහනවා කියන්නේ මෙහිත එළියේ ගන්ධ රස පහස බලන්න මෙහිත එළියේ ඒ නිසා කොච්චර අමාරුද කියනවනම් ඇත් දෙක වහන සද්ද නැත්තනක ඉඳ ගියාම පුදුම බයක් ඇති වෙනවා මොකද ඒ තරම් ඇතුළත දැකලා නැහැ. ඇතුළත අපි බලන්න ඕනකමකුත් නැහැ. නමුත් ආශ්වාස ප්‍රශ්වාස දෙකට හිත යොදාගෙන ඇතුළත බලනවා කියන්නේ යති බලනවා මහ විසර විප්ලවයක්. විචාලව සෙල්ලක්කාර වැඩක්. අන්න ඒකත් බලලා තවත් නැදී ආශ්වාසය ප්‍රශ්වාසය දෙක අතර වෙනස බලන සුළුවට <clears throat> වෙනස දැක ගන්නා සුළුවට හිත මෙහෙවන එක මට අවසර දෙනවා නම් මං කියන්න කැමතියි. ඒක යෝගාවචර වගකීමක් නෙවෙයි කර්මස්ථාන ආචාර්ය දෙන කෙනාගේ වගකීම. 50කටත් එහා ගුරුවරයා අතේ තියෙන එතන වැඩි. කොච්චර කල් භාවනා කරත් සපේලා උත්තර දෙන්න බැරි නම් ඒ ගෝලයාට බැනලා වැඩක් නැහැ. මොකද ලෝකයාගේ හැටි එහෙම තමයි. ඒ නිසා යොමු කරවන්න ඕන රූපඤ්ඤෝ தത്വෙට යන්න නිකන් ඉගියක් දෙන්න ඕන. ඕම නිකන් බලාන ඉඳලා වැඩක් නැහැ. ඒක හරියට මේ ගණන් කරන්න දන්නේ නැතුව හරක් රණක් බලනවා වගේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනසක් දක ගන්න පුළුවන්ද කියලා. තමහර විටක කටට උත්තර දීලා කියනවා. ආශ්වාසයේ සීතල වෙන්න පුළුවන් ප්‍රශ්වාසයේ උණුසුම් වෙන්න පුළුවන් ආශ්වාසයේ වියලි වෙන්න පුළුවන් ප්‍රශ්වාසය ටිකක් තෙත බර ගතියකට යනවා. බලන් ආශ්වාසය කෙටි වෙන්න පුළුවන්, ප්‍රශ්වාසය දීර්ඝ වෙන්න පුළුවන්. ආශ්වාසය නිකන් ගැස්සි ගැස්සි හැපි හැපි යනවා වෙන්න පුළුවන්. ප්‍රශ්වාසය නිවි සනසිල්ල යනවා වෙන්න පුළුවන්. නැත්නම් ආශ්වාසය නිවි සනසිල්ල එනවා වෙන්න පුළුවන්. ප්‍රශ්වාසය හොස් කාලා ගැසි ගැසි යනවා වෙන්න පුළුවන්. මේ සේරගෙම පොඩ්ඩක් ඉර ඇඳලා පෙන්නන්නේ මේක දිහා නිකන් බලන්න ඉඳලා බෑ. මුදුවට විස්තර සහිතව බලන්න කියලා. කවදා හරි ඒ යෝගාවචරයා මේ පෙළ ගැස්ම නිසා දවසක කියන්න පුළුවන් වුණොත් ස්වාමීන් වහන්සේ නැත්තම් ගුරුවරට කතා කරලා මට ආස්වාසයක් කරන වෙලාවදී මේක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසය බව වැටහෙනවා මේ ආස්වාසය මට සීතල ගතියක් වැටහෙනවා නැත්තම් මට නාසිකාග්‍රේ වන්නාස්පුඩුවේ හැපෙනවා තියෙනවා ප්‍රස්වාසය එනකොට මම මේක ප්‍රස්වාසය බව දන්නවා ආස්වාසය නෙවෙන බව දන්නවා මට ඒකේ පුංචි උණුසුමක් වැටේනවා මට ඒක දකුණු නාස්පුඩුවේ වැටෙන්නේ නැත්නම් වම් නාස්පුඩුවේම වෙන තැනක වැටෙනවා කියලා මෙන්න මේ දේ මේ දෙකට බෙදලා අවබෝධ කරන පටන් ගත්ත දවසේ තමයි උපැන්න සාතිකයක් දෙන්න පුළුවන් විපස්සනා බබා හම්බුණයි කියන. එතකම්ම නම් බඩදරු වෙලා ඉන්න තාම බබා හම්බෙලා නැහැ. තාම කේන්දර ලියන්න බෑ. අන්න එදා තමයි කියන්න පුළුවන් වෙන්නේ දැන් නම් ඔන්න මේ ගහලා ගහලා ගහලා ගහලා කළු ගලකට පැල ඉරක් කියයි කියලා. ඉතින් මේක භාවනා කරනදී තා වැදගත් දෙයක් බව නිවන් දැකීමට අත්‍යවශ්‍ය දෙයක් බව හේතු ගන්නට මම හිතනවා කොච්චර කාලයක් ඇසුරු කරන්න වෙයිද දන්නේ මම මෙහෙන් ගිහිල්ලා පණ්ඩිතාරාමේ ඉන්න කාලේ මාස 18ක් විතර යනකම් කමඨාන් සුද්ධ කරන්න යනවා හැමදම බැනුම් ගන්නවා හැමදම බැනුම් ගන්නවා කිසිසේත්ම මොනම විදියකින්වත් බෑ මට හොඳ සමාධියක් තියෙනවා ඒ වගේ වෙනවා මන්ද ඉඳගෙන ඉන්නත් පුළුවන් කවදාකවත් ස්වාමීන් වහන්සේගෙන් හොඳක් ඇහුන්නේ නැහැ ඊට පස්සේ අර වියට්නාම් හාමුදුර කෙනෙක් මගේ කාමරයට ඇවිල්ලා කිව්වා මෙන්න මේකයි මේකේ ප්‍රශ්න තියෙන්නේ. මොකද එයා බලාන ඉඳලා වැඩක් නැහැ. හරියට මේ ආස්වාසිය මේයි ඒක කරන්න. පිම්බීම හැකිලිමනේ. පිම්බීම මෙහෙමයි හැකිලිම මෙහෙමයි කියලා ඕන්න ලියලා තියෙනවා. සායඩු බලාපොරොත්තු වෙන නිසා හැම හුස්ම ගන්න වාරයක් පිම්බීම හැකිලිම බලන වාරයක් මේ පිම්බීමේ මේ හැකිලිමේ වෙනස් වෙන ස්වරූපේ දක්වලා කතා කරන්න පුළුවන් නම් අන්න එදාට නඩුව ඇහෙන්න පටන් ගන්න නැත්නම් නඩුව කල්යන එක තමයි වෙන්නේ කියලා. ඊට පස්සේ මේ අපිට කමඨාන් සුද්ධ කරන පරිවර්තනය කරන ඉංග්‍රීසියට පරිවර්තනය කරන මහත්තයා කොලයක් අච්චු ගහලා කාමරෙන් කාමරේ ගෙනලා ගහලා තිබ්බා. මේ ඡායඩක වෙලාව නාස්ති කරන්න එපා. භාවනා කරනකොට මෙන්න මේ අණුව මෙන්න මේ කරුණ වලට කියන්නේ කියලා. මම මේ හුස්ම ගන්නවා නැත්තම් උදරේ පිම්බෙනවා මම මේ බව දන්නවා මට මේක වැටුනේ මෙහෙමයි. මේක එක්කෝ හැකිලිම එහෙම නැත්නම් බිම හුස්ම පිට කිරීම මම ඒ බව හොඳට දන්න නැත්නම් මෙනේ කරන මට ඒක වැටුනේ මෙහෙමයි කියලා මෙන්න මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් ගොඩාක් තියෙනවා රූපඤ්ඤු කියනකොට වැඩ විස්තර ගොඩක් තියෙනවා මේක තමයි ආරම්භය එතෙන්ද එනකම්ම මම දැල මම භාවනා කරපු ස්වාමීන් වහන්සේ කල්දාකවත් යෝගාවචරක විදියට ගණන් ගන්නෙම නැහැ පහත් කරලා සලකන්නේත් නැහැ නිතරම කියනවා Taman දැකපු දේ සපෙලා කියන්න දරගන්නවා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 26ක් විතර වෙනකන් ත්‍රිපිටකය ඉගෙනගෙන ගිහලා භාවනා කරන්න ගියාට පස්සේ ඒ භාවනා කරන ස්ථානයේ ඉන්න කට්ටියගේ තියෙන විකාර දැකලා මෙච්චර ආශාවෙන් භාවනා කරන්න එන මිනිස්සු කතා කර කර ඉන්නවා. එහෙම නැත්නම් වෙලාවට වාඩි වෙන්නේ නැහැ. මේව කරන්න තියෙනත් හරියට කේන්ති යන්න පටන් අරගත්තලු මේ අනිත්‍යංග වගේ නෙවෙයි භාවනා මධ්‍යස්ථානකවත් මේකේ කිසිම හික්මීමක් නැහැ මෙහෙම කරලා කොහොමද මේ මිනිස්සු ගොඩ එන්නේ කියලා විතර්ක ඇවිල්ලා හිත ඇතුලේ පැහෙන්න පටන් ගත්තා. කොහොම හරි මහසිසයිඩු නෙවෙයි අනික කමඨාන් සුද්ධ කරන ශාසය දැනගෙන බණකදී කියලා තියෙනවා මේ වැඩක් බලාගනින් කියලා. නොකිය කියලා තියෙනවා මේ වැඩක් බලාගනින් ඔය අනුන්ගේව බලන්න යන්න එපයි කියලා. ඊට පස්සේ මේ ශාංශ කාමරයට ගිහිල්ලත් ලොකු සංවේගයක් පහළ වුණාලු මෙච්චර ඉගෙනගෙන පැවිදිලා මෙතෙන්ටත් ඇවිල්ලා භාවනා කළා මට නෑ මම නිකන් මේ මේ උඩින් lessලා යනවා මිසක භාවනා වදින්නේ නැහැ. ඊට පස්සේ කමඨාන් සුද්ධ කරන්න ගියාම ගුරුනාසිකවලු ඔහොමනම් කරලා කවදාකවත් මේ භාවනා ඉවර කරන්න වෙන්නේ අන්න මහසියාඩෝ කාන්තාවන් සඳහා කමඨාන් සුද්ධ කරනවා ගිහිල්ලා අහගෙන හිටපන් කියලා. ඉතින් ඇහෙන තෙක් කාරේ ගිහිලා ඉතින් ඔක්කොම ගුරුමනි ශායසංශ දෙලා තිනවා මේ බලා මහසියාඩෝ උතාම තල තුනක් කෙනෙක්. ඉතින් දවසකට බර ගාන කමටහන් සුද්ධ කරන්න ඕනේ එක එකන ඇවිල්ලා රැයට පතෝලද කෑවේ ලුණු තිබුණද මිරිස් තිබුණද බඩේලිය ගියාද නැන්දම්මට මොකද උනේ අම්මට මොකද උනේ ওই බල්ලයි නලියයි බල්ලයි කතා තමයි ඊටසමසේ කරබනහල්ලා කියනවලු මොකද්ද මූල කර්මත්තානේ කියලා. ආ මම මේ පිම්බි වැක්ලිම කරන්නේ. ඒක ගැන මොකද? නෑ ඒක ගැන කියන්න දෙයක් නෑ. අර පරණ නරියයි බල්ලයි කතා තමයි. ඉතින් වෙහෙස වෙලා වෙලා වෙලා ඒ ස්වාමීන් වහන්සේට තේරෙනවා මේ මිනිස්සුયો මේ තාම හිත යොමු කරලා නැහැ. එල්ල වෙලා නැහැ. මානසිකාරයක් නැහැ. පස්සේ මේ ස්වාමීන් වහන්සේ අහගෙන ඉන්නකොට ඉන්නකොට සුමාන දෙකක් යනකොට තේරෙනවලු මේ ඡයඩෝ මොකද්ද යෝගාවචරයෙන් ඉල්ලන්නේ කියලා. ඉල්ලන්නේ මොනක්වත් නෙමෙයි ධාතු මනසිකා නැත්නම් මේ රූපඤ්ඤු. Taman භාවනා කරනකොට වැටහිච්ච දේ. කුණුසුම්කම, සිසිරස, කම්පන, චංචල ගති වශයෙන් කල්පනා කරපු දේ නෙවෙයි. ඒකත් ඉතාම වැදගත් දෙයක් තමයි මෙතනදී මේ මම පඨවි ධාතුව බලන්න ඕනේ ආපෝ ධාතුව බලන්න ඕනේ තේජෝ ධාතුව බලන්න කියලා හිතාගෙන ගිය දේවල් බලන්න ගියොත් මේ උපමාව හැටියට කියනවනම් Tamanට අයිති නැති හරක් Tamanගේ පට්ටියේ ඉඳද්දී ගාලට අරගෙන ගියා වගේ. ඒතර හරක් අයිතිකාරය වෙලා ගහනවා ගෝපාලයට. ඔබ මොකටද මගේ හරක් ගෙනාවා කියලා. මොකද හරකට හරක අදිනවා. ඒ වගේ තමයි භාවනා කරනකොට හොඳට දැනගන්න ඕනේ මේක ප්‍රත්‍යක්ෂ කරපු දේ මේක හිතලා ගත්ත දේ හිතලා ගත්ත එකට පලාතෙන්න දෙන්නක් ගහලා එලවන්න ඕන. අනුන්ගේ හරක්. එනිසා හරියට දැනගන්න තමන්ගේ හරක ද නැද්ද කියලා. එනිසා භාවනා කරනකොට මේ ලකුණු දැනගන්නවා කියන එක හුඟ දෙනෙක් හිතනවා මේක අපි දෙකේ පන්තියේද අපිට මොනවද ඔච්චර උගන්වන්න දෙන්නේ අපිට තේරෙන්නේ නැද්ද කියලා. දෙකේ නේ මොන්ටිසෝරිවත් නැහැ. මොකද අපි අනුන්ගේ දේවල් ගැන එච්චර උනන්දු වෙච්ච නිසා අපිට මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ මේක කරලා සුමානයිලු සුමාන දෙකයි භාවනා කළා තියෙන්නේ. හරියට මේ කාරණා දැනගත් පස්සේ සුමාන දෙකයි භාවනා කරුවේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියලා දෙනවා භාවනා කරනකොට Tamange අරමුණට අදාළ නැති මොනම දෙයක්වත් කතා කරාට මොනම sannivedanaයක්වත් වෙන්නේ ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පොතක් ලිව්වා ඇත්තටම බණකට කියපු එකක් පොතකට සඳහන් කරලා තිබුණා භාවනාවේදී රූප පිළිබඳව අවස්ථා තුනක් තියෙනවා ස්වභාව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ සහ සන්තති ලක්ෂණ සහ සාමාන්‍ය ලක්ෂණ කිය. මේ මේ මේ ඔය කියන්න හදන කාරණා තමයි. ආධුනික යෝගාවචරයා සක්මන් කරනකොට හෝ පිම්බිම හැකිලින් බලනකොට හෝ ආනාපානෙ බලනකොට එයා පුළුවන් තරම් බලනවා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි. එහෙම නැත්නම් පිම්බීමෙන් හැකිලිමේ බලන කෙනා නම් ඒකේ වෙනස් වෙන හැටි. පය ඔසවන කොටයි, තබන කොටයි මොනවද වැටෙන්නේ කියලා. මේ වැටෙන දේවල් එතන එතන කල්පනාද කරන දේවල් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටෙනවා නම් ඒවට දෙනවා නමක්. ඒ වගේ ඒ අවස්ථාවේ දැනෙන ස්වභාව ලක්ෂණ කියලා. මේකට සමහරට භාව ලක්ෂණ කියලාත් කියනවා. සමහරලාට සලක්ෂණ කියලාත් කියනවා. සමහරට අච්ඡන්ත ලක්ෂණ කියලාත් කියනවා. ඒක මේ ඉස්සල්ල වෙච්ච එක නෙමෙයි මේ චිත්තක්ෂණේ ආස්වාස කරනකොට වැටහෙන දේ. ඒ එතන ඒ ආස්වාසයේ සලක්ෂණේ. ඒ ආස්වාසයේ ස්වභාව ලක්ෂණේ. ඒ ආස්වාසයේ භාව ලක්ෂණේ. ගති කියලත් මේකට කියනවා. ආන ඒක දැනගන්නා සුළුව මුල්ලු හදින් ආස්වාසය දිහා බලන්න නම් කොච්චරක් ලෝකේ දන් දෙන්න ඕනද කියලා පොඩ්ඩක් හිතන්න. අපිට මුළු ලෝකෙම දන් දෙන්න බැරි නම් කවදාකවත් ආශාසයට හිතේ දෙන්නේ නැහැ. අපේ හිත දෙකට දෙතවර නම් අතන කල්පනා කර කර මෙතන කල්පනා කර කර ආශාසයේදී එක හැකින් බලගෙන වෙන හැකින් අනිත් දේ බලාගෙන ඉන්න කෙනාට මේක කරන්න බෑ. නිසා සතිය කොච්චරක් ආශ්වාසයට එල්ල වෙන්න ඕනද හරියටම කියන්න මම ආශ්වාස කරනකොට මම ආශ්වාස කරන කියලා මෙනෙහි කරා මට ආශ්වාසයේ සීසසක් වැටුණා. මම ප්‍රසවාස කරන ප්‍රසවාස කියලා මෙනෙහි කරා මට ඒක උණුසුමක් ඇති වුණා කියලා සපේලා උත්තර දෙන්න කොච්චරක් කල්යයිද කියලා හිතන්න නොදන්න දෙයක් නෙවෙයි මෙන්න මේ විදිහට එල්ලේ දන්නේ නැත්තම් මානසිකාරය දන්නේ නැත්තම් සම්මතංකප්පේ නැත්තම් විතක්කේ නැත්තම් අපි කොච්චරදෝ පඳුරට විදිනා මිසක අහවට වදින්නේ නැහැ මේ භාවනා කරන කට්ටිය නොදන්න කෙනෙක්වත් සද්ධාව නැති කෙනෙක්වත් නුගත් අයවත් නෙවෙයි. නමුත් මේ මානසිකාරය කියන එක දන්නේ නැත්නම් යෝනිසෝමනසිකාරය කියන එක දන්නේ නැත්නම් සංකප්පය කියන එක දන්නේ නැත්නම් විතක්කය කියන එක මොකක්ද දන්නේ නැත්නම් එල්ල කළ යුත්ත මොකක්ද කියලා දන්නේ නැත්නම් භාවනා කරලා කමඨාන් සුද්ධ කරනකොට කිව යුත්ත දන්නේ නැත්නම් ඉතින් දේව භාෂාවෙන් එක්කෙනෙක් කතා කරනවා අනිත් එක්කෙනේ මනුස්ස භාෂාවෙන් කතා කරනවා වගේ තමයි. නැත්තම් එකනේ කන්ටර් දෙමලා කතා කරනවා මෙයා සිංහල කතා කරනවා වගේ කවදාකවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ගනුදෙනුව නෙවෙයි sannivedanayak වෙන්නේ. ඒ නිසා මේ කවදා හරි අපට ආස්වාසේ ස්වභාව ලක්ෂණ දකින්නම් ප්‍රස්වාසයේ ස්වභාව ලක්ෂණ දකින්නම් කිසිම ආස්වාසයක් විසි කරලා දාන්න දෙයක් නැත්තේ. කිසිම ප්‍රස්වාසික ලකුණු වල විසි කරලා දාන්න දෙයක් නැහැ. එකක්ක කුණු වෙච්ච නැහැ. මේ නිසා සරුවචනංශ කියන ආස්වාසේ 11 ආකාරයක් තියෙනවා. ප්‍රස්වාසයේ 11 ආකාරයක් තියෙනවා. 11 ආකාරෙම දකින්නකම් පුදුම සාදර භාවයකින් පුදුම ආනාපාන කෙරෙහි ලබැඳියාවකින් හැම දෙයක්ම නිවන වගේ සලකලා හම්බ වෙච්ච වෙලාව ආනාපානෙ මුදුන්පත් චර්චා කරන්න කියලා. ඉතින් සමහරට ආනාපානෙ ආශ්වාස ප්‍රශ්වාස ගන්නයි අපි නිදර්ශනයක් වශයෙන් වර එක ගොරෝසුවට වැටේන. හොඳට නාස්පුඩු පුරවාගෙන යනවනවා තේනවා. නමුත් මේ ටික වේලාවක් යනකොට සමහරට සියුම් වෙන්න පුළුවන්. ඒකේ අරක හොඳයි මේක හොඳයි කියන දේ දෙකම එකයි. ගොරෝසු ආනාපානයි සිව්ම ආනාපානයි එකයි. සමහර වෙලාවට හරියට අර ඇද්දක වහන්න ඉස්සලා දැක්ක වගේ නාසිකාග්‍රේ හොඳට හැපිලා යනවා. නිකන් පීරි ගෑවෙන්න වගේ, කපු පුළුන් ටිකකින් පිරිමදින්න වගේ. තමයි තේරෙන නාසයේ නාස්පුඩුවේ ඇතුල් පැත්තේ අභ්‍යන්තරගත වෙන. සමහරට පේනවා ඒකේ එළිය කොහෙදෝ සිට වෙනවා වගේ. හුස්ම ගන්නව නමුත් අජ්ජත්තික නැහැ. ආධ්‍යාත්මික වශයෙන් නෙවෙයි හුස්ම තමයි. නමුත් ඇත් දෙක වහගෙන ඉන්නකොට පේන්නේ ටිකක් ඉස්සරහට ගිහිල්ලා වගේ. ඉතින් එතකොට සමහර විටනවා මේ ඇතුළත වැටෙන එක විතරයි ගන්න තියෙන පිට වැටෙන එක ගන්න දෙයක් නෑ වගේ කියලා මුසරුවචන්සේ කියනවා ආනාපාන තියෙනවා අජත්ත බයිද්දා කියලා දෙකක්. සමහර වෙලාවට ඒ ඇතුළ තිබුණ එකත් ඇතුලෙන් ඇතුළට ඇතුළට මොළේ ඇතුළට යනවා වගේ තේරෙනවා. පිම්බි මැකිලිම කරන එක්කනාගේ හොඳට පිම්බි මැකිලිම බලපන ඉඳලා පපු ඇටේ දිහාට පිම්බි මැකිලිම කේන්ද්‍රගත වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඉස්සරහට ගිහිල්ලා ඇඟෙන් එළියට යනවා වගේ පේන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම සමහර වෙලාවල් වලට ඊටාම සමීපව ආනාපානේ හොම්බ උලාගෙන ඉන්නවා වගේ අතුලට දාගෙන ඉන්නවා වගේ හුත්තටම සමීප වෙලා තියෙනවා. සමහරලාට ගව් ගණන් ඈත වෙන දේවල් නෑ ආනාපානෙමයි පේන්නේ. නමුත් උංගා කෑත් වෙලා පේන වෙලාවල් තියෙනවා. සමහරලාට ආනාපානෙ දකිනකොට හරියන්නේ බොහොම හොඳයි. අද නම් මට භාවනා හරියයි කියලා බොහොම ප්‍රනීතව ආස්වාසේ ආස්වාදයක් වෙන මට්ටමට පේනවා. සමහරලාට පේනවා පේනවා තමයි ති ඕක කරලා ඇති වැඩේ මොකද්ද? මගේ පළවලේ මේස මේ වෙලාවේ කීයක් හරි හම්බ කරනවා ඇති රසාවක් කරනවා ඇති මම මෙතන ඉඳගෙන ඉවිලා හුස්ම බල බල ඉන්න ඕක කරලා කාටද හරියන්නේ? ඕකෙන් ඇති වැඩේ මොකද්ද කියලා අර හුස්මට සත්ත පහකට සලකන්නේ නැති විදිහට හිත තුච්ච කරලා පේන හීන භාවයකින් පේනවා. ඉතින් මේ අට ආකාරයෙන්ම සරුවචනසේ සමාන බර දෙනවා. ඊට අමතරව අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් පේනවා. හරියට කියනවා නම් හුස්ම එන්නත් ඉස්සරලා හොඳට ඒක දිහා බලාගෙන දැන් හුස්ම ආශ්වාසයේ එන්න පටන් ගන්නවා කියලා බලන එක මේ ගෝපාලක උපමාවෙන් අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා. හැන්දකොරේ වනාතේ ලන්දේ හැමතැනම කකා හිටපු හරක් ඒ වතුරකට ගාවට ලඟ වෙනකොට වතුරකට ගාවට හැමදාම එනවව. ඒ වතුරකට ගාවට එන්න ඉස්සර වෙලා ගෝපාලකයා වතුරකට ගාවේ ඉන්න ඕන. ඉතින් එතෙන්ට යනකොට එක හරකෙක්වත් නැහැ. නමුත් එයා බලාගෙන ඉන්නවා එක එක හරක් ඇවිල්ලා ඒ පට්ටිය සම්පූර්ණකම් බලා ඉන්නා වගේ යෝගාවචර දැනගන්න හුස්ම එන්න ඉස්සර වෙලාම් වගේ ඒතන හිත පිහිටුවාගෙන මේ ලාවට පටන් ගන්න ආස්වාසිය බලන එක අනාගත වශයෙන් බැලීම කියලා අපිට හිතන්න පුළුවන්. කියන්න වෙනවා. ඊට පස්සේ නාස්පුඩු පුරවාගෙන යනකොට උණුසුම් ගති, සිසිල් ගති, ගොරෝසු ගති පේනට මැද. ඊට පස්සේ ඒක සම්පූර්ණ මේක වෙවිලා ගියත් ඉවර කර නැතුව තවත් බලන ඉන්නවනම් ප්‍රසවාසය ගෙවිලා ඉවරයි. ඒත් බලන එක අතීත වශයෙන් බලනවා. මේ තුන් ආකාරයෙන් බලනකොට කියනවා මේ දැකින දේවල් වලට කියනවා ස්වභාව ලක්ෂණ බැලීම, සලක්ෂණ බැලීම, අත්‍යන්ත ලක්ෂණ බැලීම, ගති බැලීම, භාව ලක්ෂණ බැලීම කියලා. මේක තන්නේ කර භෞතික විද්‍යාවමයි. හැබැයි එක වෙනසයි තියෙන්නේ මේක තමන්ගේ දෙයක් අස්පනා අපිට බැලීම. භෞතික විද්‍යාව කරන්නේ බාහිර දේවල් බලන. ඒ නිසා භෞතික විද්‍යාඥයන්ට මේක කියලා දෙන්න ලේසියි. එක වෙනසයි තියෙන්නේ ඇතුළත බැලීම. ආන්නෙම ඇතුළේ බලලා එනේන හුස්ම දිහා බලාන ඉන්නවනම් එහෙම හිටියොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා කලබල නොවි එන ඕන එකක් බාරගෙන. හුස්මම නතර කරනකොට හැම හුස්ම වාර දෙකක් මැදම තේරෙන්නේ නැති කොටසක් තියෙනවා. ආශ්වාසය ඉවර වෙලා ප්‍රශ්වාසයට යන්න ඉස්සෙල්ලා විදන කරන්න බැරි අල්ලන්න බැරි අහුවෙන්නේ නැති කියා ගන්න බැරි තැනකට යනවා. ප්‍රශ්වාසය ඉවරලා ආශ්වාසයෙන් ඉස්සෙල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක කැඩි කැඩි යන්නේ. ආස්වාසයෙන් ප්‍රසවාස කරනකොට කැඩිලා තියෙනවා. ප්‍රසවාසයෙන් ආස්වාස කරනකොට කැඩිලා තියෙනවා. මෙන්න මේ දේ දැකලා මේක බලන්නම කියනවා නොදැක්කොත් වැරදි කියන්න හදනව නෙවෙයි මම මේ නිදර්ශනයක් කියන්නේ මේක දිහා බලාන හිටියොත් පේනවා ආස්වාසයක් ඇතුළතත් කැඩීම් වගේක් තියෙනවා. ආස්වාසයක් කියන එක ලිෆ්ට් එක නගලා එක සීරුවට නගිනා වගේ වෙලාවකුත් තියෙනවා. පඩිපෙලක නගිනා වගේ එකින් එක එකින් එක නගින වෙලාවලුත් තියෙනවා. ප්‍රස්වාසයේ ලිෆ්ට් එක බහින්න වගේ සීරුවෙන් බහින වගේ වෙලාවකුත් වෙන සමාට පඩිපෙලක් දිගේ යන්න වගේ දඩදරස් දඩදරස් දඩදරස් කාලා මේ කෝච්චි පාරක කෝච්චි පෙට්ටිය යනකොට උඩරට මැනිකට පටකොඩ දෙක දෙක උඩරට මැනිකට පටකොඩ දෙක දෙක කී කියන්නේ ආන්නේ වගේ මේ ආස්වාස් පස්සේ ඇතුලේ කැලි වගේ කැඩෙන්න පටන් ගන්නවා මේක වැරදිල්ලක්ද සතිය නැතිවිල්ලක්ද කියලා එන්නේ නැහැ දැනෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ ආස්වාස් පස්ස දෙක අතර හිස්තන දැකපු මනුස්සයෙක්. යාට පේනවා මේ ඔක්කොම පුරුද්දිවි පිරිද්දිලි ඒක ඝණයක් නෙමෙයි. මේක කියනවා ඝණය කලාප වශයෙන් කැඩෙන අවස්ථාව කියලා. මේක මම දන්නවා මේ පළවෙනි දවසේ අහනකොට මේවා වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ ධර්ම දේශනා ලීලාවක් වශයෙන් මම මේ කරන්නේ. නමුත් එහෙම වෙන ඇත්තොත් ඉන්නවා ලෝකේ. පළවෙනි දවසේම වුණත් භාවනා කරනකොට මේක හරියට බලාගෙන ගියොත් මේ කලබලයක් නෙවෙයි ප්‍රകൃතියක් කියලා අහුවෙන්න ඉඩ තියෙනවා. එම අහුවෙනකොට කලබල කරන්නේ නැතුව ඒ ආස්වාස් ප්‍රසවාස හොඳට බලන්න හිටියොත් පේනවා බලانے හිටියොත් මේ ආස්වාසය කියලා කියන්නේ එක දිගට ගලාගෙන යන එකක් ප්‍රස්වාසය කියනත් ගලාගෙන යන එකක් ඒ විදිහට ආස්වාස් ප්‍රස්වාස ගලනේ පමණක්ම අස්පනා පිට තියාන බලා ඉන්නවනම් කයක් තියෙන බව, සද්දයක් ඇහෙන බව, ගඳක් රසක් පහසක් මොකක්වත් නැහැ. හොඳට ඒක දිගේ නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ ප්‍රවාහයේ තේරෙනවා. ඉතින් අර මට උගන්වපු බුරුම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් දකින දකින ආස්වාසේ ඒ ස්වභාව ලක්ෂණ සියල්ලම උග්දණ්ඩක් හොඳට හපලා ඒකේ සාරය සූප්පු කරන්න වගේ ධර්ම ඕජාව ඇද ගන්න දන්නවනම් එනේන ආස්වාසේ එනේන ප්‍රස්වාසේ නබෝ වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයත් එක්ක මෙනෙහි කරන හිත ලඟ වෙනවා ලඟ වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒකේ තියෙන සජීවී ගතිය අර කැඩි කැඩි යන ගතිය පේන්න පටන් ගන්නකොට මේක නිකන් රාත්‍රියේ අන්ධකාරයේ ගිනි වලල්ලක් කරකවනට වගේ චක්‍රාකාරව යන්න පටන් ගන්නවා. ඒක සමානට ඉහළ පහළ ඔන්චිලාවක් යනවා වගේ. එහෙම නැත්නම් විවිධ හැඩතාල යටතේ එකම ප්‍රවාහයකට යන්න පටන් ගන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට අන්නර විදිහේ එක එක ආස්වාසේ එක එක ප්‍රස්වාසයේ ස්වභාවික ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ හොඳට විස්තර බලාගෙන දිගට ගිහිල්ලා ආනාපානට හිත ලං වෙනකොට මොකද වෙන්නේ ඒ දෙකේ පෞද්ගලික ලක්ෂණ යට ගිහිල්ලා දෙකටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා කියලා. වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන පොදු ලක්ෂණේ ආස්වාද ප්‍රසවාස දෙකෙන් පොදු ලක්ෂණේ මතුවෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරය දකින්නේ නැත්නම් යෝගාවචර භාෂාවෙන් කියන්නේ මට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස නොදැනී ගියයි කියලා. තවත් අන්ධකාර කරලා කියනවා මට ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක නොදැනී ගියයි කියලා. වෙන්නේ ඒක නෙවෙයි ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ තිබුණ සුවිශේෂ ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා පොදු ලක්ෂණේ මතුවෙනවා. ඒක හරියට කියනවා මේ හරප්පටි උපමාවෙන් ඒ යෝගා ගොපල්ලා දක්ෂයෙක් නම් එයා දන්නවා මේ පට්ටියේ ඉන්නේ කිලාරි ගවයෝ එහෙම නැත්නම් ජර්සි එහෙම නැත්නම් අයේෂර් එහෙම නැත්නම් අපේ දේශීය ගවයෝ කියලා එයා දන්නවා ඒ දේශීය ගවයන්ගෙන් මෙච්චරක් රතු වස්සෝ ඉන්නවා මෙච්චරක් පුල්ලි වැටිච්ච වස්සෝ ඉන්නවා මෙච්චරක් රතු ඇස්සියෝ ඉන්නවා කියලා ඉලක්කම් ඔක්කොම හරියට කැඳේ ගලපේරන්ට කිව්වා වගේ දැනගත්තට එයා දන්න ඔක්කොම හරක් බව දන්නවා ඒ ඔක්කොටම පොදු ලකුණක් තියෙන ඔක්කොම හරක්. ඔක්කොම කිලාරි. එහෙම නැත්නම් ඔක්කොම දේශීය කවියෝ කියලා එයාට හරියට කියන්න පුළුවන් ඉස්සලා හොඳට එක එක ගවයාගේ අං ලකුණු කුර ලකුණු එහෙම නැත්නම් අපි කියන්නේ පච්චකොටපු ලකුණු ඔක්කොම දැනගත්තට පස්සේ ඒ මිනිස්සයා දවසක දැනගන්න මේ ලකුණු වශයෙන් හරක වෙනස් වුණාට ඔක්කොම හරක් කියලා. අන්න ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාස දෙකේ පොදු ලකුණු හොඳටම හදාරනකොට ඒ ස්වාමීන් වහන්සේ වචන දෙකකින් ගන්නනවා ආස්වාසේ සටහන් සහ ආකාර ප්‍රස්වාසයේ සටහන් සහ ආකාර සියලු සටහන් සියලු ආකාර දැක්කට පස්සේ ඒව අතර සන්තතිය එක දිගට යනකොට දෙකේම තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා තේරෙනකොට යෝගාවචරයාගේ උනන්දුව වැඩි වෙනවා වෙනුවට නීරස ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. කම්මැලිකම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකාකාරීකම වැඩි වෙන්න පටන් ගන්නවා. අසරණ වුණා වගේ තේරෙන පටන් ගන්නවා. මෙච්චර ලස්සනට ආනාපානේ බල බල හිටියා දැන් පේන්නේ නැතුව යනවා. දැන් පෙනුනට අර්ථනම් විස්තර කියා ගන්න බැරි වෙනවා කියලා. හැබැයි යෝගාවචරය රූපඤ්ඤුණ. රූපේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් එයා දැනගන්නවා පෞද්ගලික ලක්ෂණ පිළිබඳ විශේෂඥ භාවයට යන්න යන්න යන්න පොදු ලක්ෂණ මතු කරනවා පොදු ලක්ෂණ මතු කරන එක විපස්සනාට විශාල රුකුලක්. එහෙම නැත්නම් පෞද්ගලික පුද්ගලික ලක්ෂණ දැනගෙන ඒ භාජනයේ පිරුණාට පස්සේ ගොජ්ජ දාන උතුරන් ප්‍රදේශයට තමයි පොදු ලක්ෂණය කියන්නේ මේ පොදු ලක්ෂණයට යනකොට අපේ හිත පුදුමාකාර මායාවල් වගේක් කරනවා. අපේ හිත එපා කරවීමකට එනවා. කම්මැලි කරවීමකට එනවා. නීරස ගතියකට එනවා. බය කරන ගතියකට එනවා. මම දැන් නිදර්ශන ඉච්චර ඕගොල්ලන්ට රසවත් වෙන එකක් වෙන්න බෑ. නමුත් මම මේක මතක් කරනවා. අපි හොඳ සියල්ලෙන් සම්පූර්ණ වූ භෝජන සංග්‍රහයකට ගියොත් ඒකේ සියලු රස જાති තියෙනවා සියලු වර්ණ જાති තියෙනවා සියලු ගඳ જાති තියෙනවා සියලු හැඩ જાති තියෙනවා විවිධ ආහාර විවිධ පළතුරු විවිධ ඒ ඉස්සරහා කෑම මේස ඔක්කොම තියෙනවා කියලා හිතමු. ඉතින් එක එකනා ගිහිල්ලා මේකේ රස විඳිනකොට ඒ රුචිකම් අනුව කැරට් කනවා රතු පාටයි, කහ පාටයි, බීට් කනවා රතු පාටයි, පලා කනවා කොළ පාටයි. ඉතින් එක එක එක එක දැම්මයි කියලා හිතුවේ කනකට ගානේ මේ මේක කැරට්, මේක බීට් හොඳට දන දන කනවා. නමුත් බැරවිලා හරි අජීර්ණයක් කළා මේ කෑවට පස්සේ වමන කරලා එළියට දානවා කියලා හිතන්නකෝ. එතකොට අර වර්ණ සංටාන වලට මොකද වෙන්නේ? ඔක්කොම එකම හැඳි ගෑවිල්ලකට යනවා බලන්න අපිරියයි. ඔය බීල වමනේ කෙරුවට පස්සේ කියන්නේ කබරය දානවායි කියන. කබරය දානවා කියලා කියන්නේ බත්තරක් තියෙනවා, ඒකේ සෙමත් තියෙනවා, ඒකේ අර කහ පාටට පිටක් තියෙනවා. බත් මේන කණ්ඩ ඉස්සලා තිබුණු රසේ මොනමක්වත් නැහැ, මොනම ලස්සනක්වත් නැහැ කාලා වමනේ කරපුවාම. හැබැයි වමනේ කෙරුවේ නැත්තම් ඕක තමයි ඕජාව වෙන්නේ. ඇතුළට ගියා නම් ඕක තමයි ඕජා වෙන්නේ මම අර නිදර්ශනයක් වශයෙන් වමනේ එළියට ගත්තේ පෙන්වන්න ඕනවට හැබැයි ඇතුලේ දන්නවනම් මේක තමයි වෙන්නේ කියලා කනකොට තියෙන අර විවිධ රස මොකක්වත් නැහැ ඔක්කොම හැඳි ගෑවිලා තමයි ඇතුළට යන්නේ ඇතුළට ගියාට පස්සේ නම් ඒ අර මේ යක්කඩුවේ වඤ්ඤාරාම හාමුදුරුවෝ කියනවලු විස්තර කරන්න කියලා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කෙල්ලන්ඩ මේ ඉතරහින නෑම්බියක් එම කන පිට හැරෙව්වොත් බල්ලෝ එලවන්න කපුටෝ එලවන්න පොල්ලක් ළඟ තියන ඉන්න වෙයි කියලා කන පිට හොඳ පිට දැම්මට පස්සේ නම් අම්මේ ඔපේ හරිම ලස්සනයි තෝක්. ඔය බොකු බඩවල එන විදිහට කන පිට දැම්මොත් ගණ්ඩ දෙයක් මේකේ නැහැ. මේක මේ පෞද්ගලික ලක්ෂණ වල තියෙන ආසාව තමයි මේ වෙළඳ ප්‍රචාරයේ තියෙන්නේ. බුදුහාමුදුරුව අපිව ගෙනියන්න දැන රූපඤ්ඤේ පෞද්ගලික ලක්ෂණ හුතුට තේරෙන්න ඇරලා පොදු ලක්ෂණයට මතුවෙනකොට ඕනම දෙයක් එපා වෙනවා. ඕනම දෙයක් නිරස වෙනවා. පෞද්ගල ලක්ෂණ කියන සංසාරයේ බඳින තැන පොදු ලක්ෂණය කියලා කියන්නේ නිබ්බිදාවට නිවනට බඳින තැන. මේ පෞද්ගලික ලක්ෂණ බලන්න ඕන නිසා තමයි අපි මේ රූප මාරු කර කර ඉන්නේ, ඉරියව් මාරු කර කර ඉන්නේ, ශබ්ද මාරු කර කර ඉන්නේ. දේවල් මාරු කරන එක තමයි මුළු ජීවිතේම කියන්නේ බුදු අනුකරණ එකම දෙයක් දිහා බොහෝ වෙලා බලන හිටපන් ඉන්නකොට එපා වෙනවා. එපා වීම නිවන ආසාව තන්තරයි. නමුත් මේක යෝගාවචරය අරූපඤ්ඤෝ නෙවෙයි නම් යෝගාවචරය කරන්නේ භාවනාව එපා කරනවා. ගුරුවරයා එපා කරනවා. කර්මස්ථාන එපා කරනවා. භාවනා මධ්‍යස්ථාන එපා කරලා කියනවා මට මේ භාවනා හරියන්නේ මට ආනාපානේ හරියන්නේ මේක රසවත් නැහැ කිය. ඉතින් මේ මිනිස්සයා කොච්චර ගුරුවරු මාරු කරත් කොච්චර භාවනා මධ්‍යස්ථාන මාරු කරත් කොච්චර කමඨහන් මාරු කරත් හොද හොදමඩේ දාන මිසක කවදාක රූපඤ්ඤු වෙන්නේ නැහැ. රූපේ පිළිබඳ අවබෝධයක් එන්නේ නැහැ මොකද අහලවත් නැහැ. දන්නෙත් නැහැ මේ භාවනා දියුණු වෙනවද වැටෙනවද කියලා. ඉතින් එතනදී හුඟක් වෙලාවට වෙන්නේ ගුරුවරයෙක් එක්ක sannivedanaye කඩලා යනවා. ගුරුවරයා මේක හරියට කියලා දෙන්නේ නැත්නම් එනතන එයා විශ්වාස කෙරුවේ නැත්නම් ගුරුවරයව හිතන්නේ මේ භාවනා කරනකොට මට නැති කරදර එන්න පටන් අර ගන්නවා එපා වෙනවා කම්මැලි වෙනවා අරමුණ නැති වෙනවා අතහැරලා දානවා. ඉතින් මෙතනදී ඒකයි මම කියන්නේ මෙතන ගුරුවරයාට 150ට වැඩි වගකීමක් එනවා කියලා දීලා තියෙන්න ඕනේ මේ මතුරැව්වොත් මේ මන්ත්‍රය ඔන්න යකෙක්කේ. මේ මන්ත්‍රෙ මැතුවොත් පෙරේතෙක් එයි. මේ මන්ත්‍රෙ මැතුවොත් මේකෙයි. ඒ ගැන බය වෙන්න එපා. ඒක තමයි හැටි. ඒ නිසා පොදු ලක්ෂණය, පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණයට යනකොට බේරෙන්න පුළුවන් නම් මං කියන 95කට වැඩිය යෝගාවචර වැටෙනවා කියන්නේ. ඒ කියන්නේ හරියන එක වරද්දට ගන්නවා. පෞද්ගලික ලක්ෂණ දන්නෙත් නැහැ පොදු ලක්ෂණ දන්නෙත් නැහැ මේ මාරුව යෝගාවචරය දෙයක් මේක චිත්ත නියාමයක් එකම අරුණක් දිගේ යනකොට අනිවාර්යයෙන් මේක වෙනවා මෙන්න මෙතනදී නොසැලී තනියේ දණ්ඩක යන මිනිස්සෙක් වගේ හුලං වදින්න තැනක පහත් වෙන පහන් දැල්ලක් වගේ බුදුන් කෙරේ සද්ධාව ආනාපාන කෙරේ සද්ධාව රූපඤ්ඤු භාවයේ රූපේ පිළිබඳ අවබෝධය තියෙන කෙනා හරහා ගිහිල්ලා ආනාපාන තුනී වුණත් එපා වුණත් නීරස වුණත් මේකත් දැකිය යුතුය නිවන් අත්තලක් කියලා ඉදිරියට යන්න නම් මම පැහැදිලිව ප්‍රකාශ කරනවා සෑහෙන දාන පාරමිතා පුරලා තියෙනවා. ඒ මොකද අර නීරසකම එනකොට සද්දයක් අහන්න ආසයි තියෙනවා, රූප බලන්න ආසයි තියෙනවා, නැගිටලා යන්න ආසයි තියෙනවා, අමතහන වෙනස් කරන්න ආසයි තියෙනවා, ගුරුවරයා මාරු කරන්න ආසයි තියෙනවා. ඒ සෑම දෙයකින්ම ලෝභය තමයි පෙන්වන්නේ. කාමච්ඡන්දය තමයි පෙන්වන්නේ. ඒ කාමච්ඡන්දේ වෙනුවට මේකම මම හරහා යන්න ඕන කියනනම් අපේ සියලු ආසාවල් පාවා දෙන්න අපේ සියලු පෞද්ගලික ලක්ෂණ පෞරුෂත පෞරුෂත්ව ලක්ෂණ පාවා දෙන්න භාවනාවේ මේ අමාරුදී පැහැදිලිවම භාවනාවේ අමාරුදී මෙන්න මේකට තරම් අපිට භාවනාවේ අවශ්‍යතාවයක් තියෙනවද සම්මාදිට්ඨියක් තියෙනවද පෙරදැක්මක් තියෙනවද කියන එක ඉතාමත්ම වැදගත් මොකද නාම ධර්ම වල වෙනසට වැඩිය රූප ධර්මයේ මේ වෙස් පෙරලිය. මේකට රූපාන්තරණය කියලා කියන්න පුළුවන් නැත්නම් පරිණාමය කියන්න පුළුවන්. මේක තමයි බුදුහාමර විපරිණාමය කියලා කිව්වේ. එකක් දිහා බොහෝ වෙලා බලනකොට ඒක පෙරලෙනවා. පෙරලෙන්නේ මොකද්ද? ප්‍රිය තැන ඉඳලා අප්‍රිය තැනට යනවා. අන්න එතනදි තේ නොසලින ශක්තිය තියාන හිටියොත් පමණක් මේ සම්ත්‍ති ලක්ෂණය අන්තිමට සාමාන්‍ය ලක්ෂණේ බවට පත් වෙනවා. සම්ත්‍ති ලක්ෂණය කියලා කියන්නේ විපරිණාමය වෙනස් වෙන සුළු ගතිය මේ විපරිණාමයක් යමක තියෙනවා නම් ඉසුඹුලණ්ඩ ඉඩ නොදී දිගටෝම යමක් වෙනස් වෙනවා නම් පෙරෙනවා නම් ඕක තමයි බුදුහාමුදුරන්ගේ ආර්ය විවරය හැටියට දුක කියලා කියන්නේ. නිසා යමක් පෙරලෙන සුළු ගතියක් තියෙන එක දුකයි. යමක් පෙරලෙන සුළු සහ දුක නම් ඒක මම කියන්නේ නෑ ඒක මගේ කියන්නේ නෑ ඒක මගේ ආත්මය කියන්න වටින්නේ නෑ ඒක පාණ්ඩු මට්ටු කරන්න බෑ ඒක අනාත්මයි. ඒ නිසා සන්තතිය කියන අනිත්‍යත්වය දැක්කා නම් එයා හැම දෙයකට මේ ආනපාන විතරක් නෙමෙයි පිම්බීම හැකිරීම විතරක් නෙමෙයි මම දකුණ විතරක් නෙමෙයි ඕන දෙයක් සංසිද්ධිය අධ්‍යා බලයන්ක තියෙන අනිත්‍යත්වේ දුක්ඛත්වේ අනාත්මේ වැටෙන කරන සාමාන්‍ය ලක්ෂණික කියන මුළු ලෝකෙම තියෙන රූප ධර්ම වලට සමාන ලක්ෂණ. මෙතෙන්ද යන්න පුළුවන් නම් මේ මුළු ලෝකෙම තියෙන හතර මහා ධාතුන් පමණයි ඇතුලේ ගත්තත් පිට ගත්තත් උගේ ඥාන පිටිම ගතියක් නැහැ. මගේ උඹේ කියලා ගතියක් නැහැ. උගේ සාධාරණ සාධාරණ කියලා ගතියක් නැහැ. උක හරි වැරදි කියලා ගතියක් නැහැ. රූප ධර්ම අරගත්තොත් රූප ධර්ම කියන්නේ රූප ධර්මමයි. ඒ නිසා අපි ලොකු සාංශ ඉන්න කාලේ කියනවා මේ රූප ධර්ම නැත්තම් මේ හතරමා ධාතුන් මේ පරම සත්‍ය මෙච්චර මුරගාලා කියද්දී අපි කොච්චර තකතිරුද කියලා බලනවා මේක මගේ මේක උඹේ කියන්නේ. අරුවට මේක නොවේවා කියලා ඊර්ෂ්‍යා කරා. දැන් මේක මට විතරක් වේවා කියලා තණ්හාකරනද මේ රූප ධර්මයන්ගේ තියෙන මේ පොදු ලකුණ මේ තියෙන මේ න්‍යාය ධර්මයේ දන්නවනම් මේක මුර ගාලා හැම වෙලාව කවුරු වහන්න හදුවත් එයා පෙන්නනවා අපිට දකින්න ඕනේ නැතිකමයි තියෙන්නේ එචා රූප පිළිබඳව හෝ පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ සහ සන්තති ලක්ෂණ සහ පොදු ලක්ෂණ දැක්කනම් මම හිතනවා විශ්වවිද්‍යාලේ ගිහිලා භෞතික විද්‍යාවට ඩබල් ඩොක්ටර්ස් ගැහුවට වැඩිය වටිනවා මේ තමන්ගේ හුස්මේ තියෙන සෙල්ලම දකින්නවා පිම්බීම හැකිලිමේ තියෙන විස්තර දකින්න. ආනාපාන තියෙන විස්තර දකින්න අන්තිමට ඉදින්දා වැඩ කරනකොට බලන්න මේ හතර මහා ධාතුන්ගේ පිටව මොකද්ද තියෙන්නේ කියලා. මොකක්වත් නැහැ. නොපිමීමට නංවනන් දීගෙන අරක වේවා මේක නොවේවා අරක හොඳයි මේක හොඳයි කියාගෙන කොහොම කරත් අවසානයේ අපි හතර මහා ධාතුන් බවට පත්වෙච්ච දවසේ තමයි මරණය සිද්ධ වෙන්නේ. ඉන්නකන් තමයි මේ ඔක්කොම. ඉන්නකන් තමයි මේ උඹේ ධාතු උඹ ගෑණියක් මේ මගේ ධාතු මම පිරිමේ කණේ මට උඹ වේවා මේ ඔක්කොම ඉවරයි මරණින් ඉවරයි ඉන්නකන් අපි කොච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරනවද කොච්චරක් ගැටුම් ඇති කරගන්නවද මේ සිංහලයා මේ දෙමළා මේක හරි ගියා මේක වැරදුණයි කියලා මේ චුට්ටික්ත මේ රූප ධර්මයන්ගේ ඇතුළත වැඩ කරන පිළිවෙල දැක ගන්න බැරි නිසා අනි අනන්ත සංසාරයක් හරි වැරදි හොඳ නරක බෙදාගෙන කරන මේ රණ්ඩුවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දක්ෂ යෝගාවචරයා රූප ධර්ම ගැන පමණක්ම දන්නවනම් ඒමත් ඇති සංසාරේ කලකිරෙන. මට මතකයි මම ඉස්ලාම අපේ මේ විශ්වවිද්‍යාලේ නෝඩ අපේ අන්ත ප්‍රධානිය නැති වෙච්ච වෙලාවේ මරණයට ගියා. කතෝලික මිනිස්සයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩේ සිද්ධ වුණේ මිනිය වලලලා ඒ පාද රැවිලි ඉවර වෙලා පස් ටිකක් මිනි පෙට්ටිය උඩ දානකොට කිව්වා ash to ash soil to soil කියලා. ඒ වලලපු මිනියේ පසට පස කලවම් වෙලා යනවා දැන් මේ අලු අලු බවටපත් වෙනවා. ඊට පස්සේ ආයේ පුද්ගල ભેදයක් නැහැ. මරණයට පස්සේ පසට පස සම්බන්ධ වෙනවා අලු වලට අලු සම්බන්ධ වෙනවා. ඒ එතකොටමයි අවුරුදු 26 නැත්නම් 25 මට මේක වැදුනා ඔය ඔක්කොම සෙල්ලම් ටික ඔතෙන් යනකම් තමයි. ඊට පස්සේ අපිත් හතර මහා ධාතුන් බවට පත් වුණාට පස්සේ ওই රන්දු හොරන් ඉත මොනක්වත් නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා දානයක් ගන්න හැම වෙලාවෙදී මතක් කරන්න කියලා. ඇතුළතත් තියෙන හතර මහා ධාතුන් පිටතත් තියෙන හතර මහා ධාතුන් මේ බාහිරේ තියෙන හතර මහා ධාතුන් මේ ඇතුළේ තියෙන හතර මහා ධාතුන්ට එකතු වීමෙන් මොන්න තරම් පිළිකුල් තත්ත්වයටපත් වෙනවද කියලා. ඒකත් සත්වයක් නෙවෙයි ජීවියක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මේකත් සත්වයක් නෙවෙයි ජීවියක් නෙවෙයි ආත්මයක් නෙවෙයි 13 13 එකතු වෙනවා කියලා කෑම ගන්නවා නම් කෑමට රසගේදයක් අඩු කරගන්න පුළුවන්. සිවුරක් වළඳන වෙලාවක් පාසාපේ අදිෂ්ඨාන කරනවා නම් මේකත් හතරමහා ධාතුන් ඇතුලේ තියෙන හතරමහා ධාතුන් මේ හතරමහා ධාතුන් එළියේ තියෙන තාක්කල් බොහොම වටිනවා. ඇඟට කිට්ටු කරලා පස්සේ දාඩියෙන් අදාය හොටුයි ජීවන සුවඳයි වැදුනට පස්සේ දෝබිට දැම්මත් වැඩන්නේ වට කියන්නේ පිලී කියලා. ඇඳට පස්සේ වට කියන්නේ පිලී කියලා. ඉස්සල කියන්නේ රෙදි කියලා. ඇඳ ගමන්ම ඒක ඉවර වෙනවා. නමුත් ඒකෙත් ධාතු මේකෙත් ධාතු. සේනාසනයක් ගත්තත් ඒකෙත් ධාතු මේකෙත් ධාතු. බෙහෙතක් ගත්තත් ඒකෙත් ධාතු මේකෙත් ධාතු කියලා හතර ප්‍රත්‍යවේක්ෂා කරන හතරෙදීම සිව්පසේ වළඳන වෙලාවදී මතක් කරන්න කියනවා ධාතු මත්ත මේ වේතං යදිදං පින්ඩපාතෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුඤ්ඤෝ මේවා නිස්සත්ත්වෙක් නෑ මේකේ ජීවියක් නෑ ශූන්‍ය භාවයක් තියෙන ධාතු වශයෙන් බලනවා ඉතින් ලෝකෙ මෙච්චර භෞතික විද්‍යාව දිනුනලා තියෙද්දිත් ඇතුළත හරවා ගන්න ක්‍රමේ දන්නේ නැති නිසා තමයි විපස්සනාට කියන්නේ ඇතුළත බැලීම කියන්නේ දන්නේ නැති උනොත් ඉතින් අසරණයි අනාතයි ඉතින් ඒක නිසා ගෝපාලකයා හරකගේ රූපඤ්ඤෝ හරක් ගාන සහ වර්ණ දැන ගන්නා වගේ භාවනා කරන යෝගාවචරය හැපීමක් පාසා ස්පර්ශයක් පාස ආස්වාස ප්‍රස්වාසය හෝ නැත්නම් සක්මණේ හෝ ඉදින්දා වැඩගෙන ස්පර්ශයක් පාස මේ ධාතු ගුණ දැක ගන්න මට්ටමේ ඉන්නවනම් එයා කවදාහකත් මෙවට ඇලි බැඳී ගන්න තත්වයක් එන්න තියෙන එක ගැලවෙනවා ඊට මේ පොදුවේ තියෙන දේ හැමදැනම තියෙන එකයි කියලා තේරුම් අරගත්තොත් රණ්ඩුවට ඉතින් අපේ පොඩ්නේ ඉන්න කාලේ ඒ කැපකාරයා යා කියනවා අවසර මේ ඔක්කොම එකතු වෙලා බලන් හදන්නේ මුල්වැවරියෙන්මලු ඉල්ලන්නේ හැම වෙලාවෙම. ඉතින් කොහොමද අවසර මුල්වැවරියෙන්ම දෙන්නේ? කොහෙන් හරි හම්බෙන දෙයක් කනවා නම් උතර ප්‍රශ්නයක් නැහැනේ. කෝකත් ඉතින් එකම කැනේනම. ඔක්කොටම ඕන කරන්නේ මුල්වැවරියෙන්ම. ඉතින් හැමදම රණ්ඩු. අපිට ඔක්කොටම ඕන තියෙන්නේ මුල්වැවරියේ ටික. ධාතු වශයෙන් බලනකොට රජුරංගේ ගුණ උඩින් උඩින් ගනවා මගේ ගුණ යටින් යටින් කරනවා කිව්වත් තනකොළ තනකොළම තමයි. අපිට එහෙම බෑ. අපිට ඕන කරලා තියෙනවා අර විශේෂ කොටස ගන්න ගියාම අනේ පහඳින පැහිඳිල්ලක් මේ හතර මහා ධාතුන්. ඉතින් මේ මහා පොළොව hina වෙනවලු බඩ බැඳගෙන ඉන්න කන් දෙපා වේලි බැඳගෙන රණ්ඩු කියාගෙන උඹතෝ අර බල කියාගෙන ඉන්නවා අන්තිමට කාටත් හම්බෙන්නේ හතර රියනක් විතරනේ. ඉතින් මේ ඉන්නකම් අහ පොළොට රණ්ඩු වෙනකොට පොළොව බඩ බැඳගෙන hina වෙනවලු හතර හතර hina වලින් එකක් තමයි ඒක. මේක ධාතු බව අපි දන්නේ ඉන්න ටිකේදී අම්මෝ ඒකට කරන රණ්ඩුවක්. ඉතින් ඒක නිසා ගෝපාලකයා හරක්කොළ ධාතු ධා රූපඤ්ඤු කියලා මේක සඳහන් කරන යෝගාවචරයා මේක පුංචි කළ සලකන්න එපා. හැම තැනකදීම නාම ධර්ම විශේෂයි මම දන්නවා. අපි ඉස්සරහට යනවා ඒකට. රූප ධර්ම පිළිබඳව මේ ටික දන්නවනම් ඒක යෝගාවචරයට ඉතාම කිටි මාර්ගයකින් ඒ රූපවල තියෙන ප්‍රෞද්ගතික ලක්ෂණ, පොදු ලක්ෂණ, ශාන්තති ලක්ෂණය, සාමාන්‍ය ලක්ෂණ ටික දන්නවනම් මතක තියාගන්න අපි මුළු ලෝකෙම අවබෝධ කරා වෙනවා. මේ ලෝකේ අවබෝධ කරන්නේ හුස්ම රැල්ල හොඳටම ඇති. ඒ පිම්බීම ඇකිලිම හොඳටම ඇති. පියවරක් පොළවේ තියෙනකොට හැපෙන හැපිල්ල හොඳටම ඇති. නැත්නම් අත සීතල දෙයක වදිනකොට උණුසුම් දෙයක වදිනකොට ඝන දෙයක රවුම් දෙයක වදිනකොට ඒ බව දන්නවනම් ඒක සරුවඥයිම කියලා හිතාගන්න. නිවනම කියලා හිතාගන්න ඒකම දිගට පවත්වන්න පුළුවන් නම් මේ ගමන එච්චර අමාරු නෑ. එනිසා කිසිම කෙනෙක් නුසුදුස්සෙක් නෙවෙයි මේකේ. කිසිම කෙනෙක් අනික් කෙනාට වැඩිය සුදුසුකමකුත් නැහැ. මොකද ධාතුන්ගේ එහෙම එකක් නෑ. ධාතුන් කාට සලකන්නේ එක විදියට. මොකද ඒවා කොහොමඩත් අනිත්‍යයි, කොහොමඩත් දුකයි, කොහොමඩත් අනාත්මයි. අපි තමයි ඒවට මේ නිට්ටය භාවයක්, සුඛ භාවයක්, ආත්ම භාවයක් වෙන්න දෙන්න ගිහිල්ලා වෙන්න දෙන්න උත්සාහ කරලා අනවශ්‍ය වගකීමක් කරන මේ මානසික ආතතියක එහෙම නැත්නම් දැඩි පීඩනයකට ලක් වෙලා තියෙන නිසා අපි ධාතුන්ගේ ඒ තියෙන ස්වභාව ලක්ෂණ නැත්නම් රූප ස්වභාව දැනගත්තා නම් ඒමත් ප්‍රමාණවත් වෙනවා කෙනෙකුට පළවෙනි මාර්ග ඥානය ලබන්න. ඒ නිසා සිළු දිනාගෙම මේ පිළිබඳව විශේෂයෙන් භාවනා කරන අයගේ සෑහෙන අවබෝධයක් තියෙන බව මම දන්නවා. ඒකට එච්චර ලොකු දේවල් මම එකතු කරේ නෑ. මම එකතු කරන්න උත්සාහ කරේ මම පෙළගසව ගත්තොත් ওই දැනුම හොඳට ඕම ඇති කරන්න තියෙන මේක ප්‍රත්‍යක්ෂිත ලං කරගන්න එක. අභ්‍යන්තරගත කරන එකයි කරනකොට එකම චිත්තක්ෂණයක්වත් තව එකකට වැඩිය හොඳ නෑ. තවකට වැඩි නරකත් නැහැ. ඒ වගේම අපි අවබෝධ කරගන්න ගන්න ප්‍රයත්නේ වළක්වන්න පුළුවන් මොනම බලවේගයක්වත් ලෝකේ නැහැ. ඒ වගේම තමයි අපිට ඕන වුණාට මොනම විදියකින්වත් කාටවත් දෙන්නත් බෑ. ඒ නිසා මේ විපස්සනා ගමනේ කිසිම අධිකාරී ශක්තියක් නැහැ. කාටවත් කියන්න බෑ උඹට හරියනවා, උඹට වරදිනවා, උඹට හරියන්න ඕන, උඹට වරදින්න ඕන එහෙම එකක් නැත්තේ. ඒ දේ දැනගෙන අපිට මේ වර්තමාන එළඹිච්ච මොහොතේ කල යුත්තේ මේකයි කියලා තේරුම් අරගත්තොත් බුදුජානනාංශ කියන එක තමයි Tamanට Taman කරගන්න තියෙන ලොකුම අනුකම්පාව. ලොකුම ආත්ම අත්ත කුසලය, ස්වార్థය, ඒ වෙනුවට බාහිර දේවල් බලාපොරොත්තු වෙනවයි කියලා කරනවයි කියලා කියන්නේ හරක් ගාන දන්නේ නැතුව හරක් පට්ටියක් රකන්න හදන බත් බැලේකි වැඩක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ දැනුම ලබාගෙන සීල සමාධි ප්‍රඥා ක්‍රමයට භාවනාවට බහැලා මේක ප්‍රත්‍යක්ෂයෙන් ලං කරගත්තොත් මේ ලැබිච්ච ජීවිතේ නිකාම නිකන් ගලාගෙන යන එකක් වෙනුවට ක්ෂණ සම්පත්‍ය උපයා ගන්න උත්සාහ කළොත් මේ සූත්‍ර ධර්ම වලින් එදා වගේම අවුරුදු 2600කට ඉස්සර වගේම අදත් ඒ සජීවි ගතිය තියෙන ඒ සජීවි ගතිය ඇති කරගන්න අපිට ඊ අප්‍රමාදයේ සතිය වහවහ ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසට නියමිත ධර්ම දේශනාව මෙතනින් අත කරනවා. ශිර දිනාටම සනසීමු දා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාම මේ වගේ බණ කියලා ඉවරච්චාම ටිකක් වෙලා ගන්න ධර්ම සාකච්ඡාවක් සඳහා එහෙම නැත්නම් මේකේ මතුවෙච්ච ප්‍රශ්න ප්‍රකාශන වලට ඉඳ තියන්න. ඒ ඒ ශීර්ෂයෙන් මම ආරාධනා කරනවා මේ ඉදිරිපත් කරපු දේශනා මතින් හෝ තම තමන්ගේ භාවනා ජීවිතය පැත්තෙන් හෝ මේ වෙලාවේ මේ දේ කතා කරුවොත් හොඳයි කියලා ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් අපිට ටික වේලාවක් ඒ සඳහා ගන්න පුළුවන්. ධර්ම සාකච්ඡාක මාර්ගයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා. කොහොම හරි දායක පිළිසෙත මොකද කියන්නේ තේරෙනවද නැත්නම් නිකන් කරකොලත් ඇරියා වගේ. දැන් අපරාධ පැයකමාරක්. මොකද කියන්නේ? ඈ? භාවනා කරයිද? ඈ? එහෙම නැත්නම් මං හිතනවා අපි දිනුම් කියලා. මොකද ඕගොල්ලෝ ගෙනල්ලා කන්න දීලා ඕගොල්ලෝ පසවැත්තේ අද්දක පියාගෙන ගෙදර යන එකයි කරන්නේ. අපි නම් ওই ටික ටික හරි භාවනා කරනවා. මොනවා හරි ගෙදගෙන යන්න දෙන්න එපා. ඒ නිසා කොහොම කොහොම හරි මේක මං කියන එක වැරදෙන්නත් ඉඩ තියෙනවා මං දන්නේ නැහැ මට හරියටම ෂුවර් යන්නේ නැහැ හැබැයි මට නම් විශ්වාසයෙන් තමයි කරන්නේ. ඒ නිසා දාන විතරක් දීලා යන්නේ නැතුව මොකාකරි උත්සාහයක් ගන්න කියන එක තමයි අපේ ඉල්ලීම. දැන් කොච්චර කල් දුන්නත් දාන්නේ? අවුරුදු කීයද? ලොකෝ. 30ක් විතර. ඒකවත් මතක නැහැ. ඒ කියන්නේ රූපඤ්ඤු ගැන කතා කරනවා හරක් ගන්න දන්නේ හරක් බලන. ඒක නිසා පුළුවන් තරම් දලීන මහත්තයා සංවිධානය කරනවා දායකයන් සඳහාම භාවනා වැඩමුළු ඡයිවට ඇවිල්ලා සම්බන්ධ වෙලා මේ භාවනා ඔයකොල්ලෝ දෙන දාහනේ ඉඳලා අපි මොකද කරන්නේ කියලාවත් රැක් දෙකක් ඉඳලා ඔත්තු බලන්න එපායි. නිසා අපි ආර්දනා කරනවා එන්නේ කියලා භාවනා කරනවා. ස්වාමීන් වහන්සේ අවසරයි මේ සමත විපස්සනා දෙපැත්තටම අපි ආනාපාන ප්‍රාශ්වාස ප්‍රාශ්වාසය භාවිතා කරනවානේ. එතකොට සමත පැත්තට සංසිඳිලා ආලෝක ස්වභාවය එනකොට එතනදී එය අපි අතහරිනවද? මොකද්ද අතහරින්නේ? ඒ දැන් අපි රූප ඒතර ආලෝක ස්වභාවයෙන් ඒක වැඩි දියුණු කරගන්න නැතුව මේ රූප බලන බල අවස්ථාවලකට ඒකෙදි කියනවා විපස්සනා යෝගාවචරයට විපස්සනාට බහ ගන්න තියෙන එකම ක්‍රමයයි රූපහරහ විතරයි. සමත යෝගාවචරයට ඕන රූපහරහ නාමහරහ දෙකෙන්ම යන්න පුළුවන්. ඒ නිසා ආලෝකම සංඥා පැමිණිච්ච පමණි එයා තීන්දුවකට යන්නේ ආලෝකයෙන් ගිහිල්ලා අර්පණා සමාධියකට වට්ටගෙන නැත්නම් උපචාරයෙන් හරහා අර්පණාවට ගිහිල්ලා අර්පණාවේ නැගිටිනවා. නැගිට පස්සේ ඒ සමත ධානලාභී යෝගාවචරයට නැත්නම් සමත පූර්වංගම විපස්සනාට යන්නේ කරන්න ඕනනම් ධානාංග විතක්ක ਵਿਚාර පීචි සුඛ එකඟතා කියලා ධානාංග මතින් විපස්සනාට යන්නත් පුළුවන් නැත්නම් ආනාපානට හේතු වෙච්ච පට වියාපෝ තේජෝ හරහා යන්නත් පුළුවන්. නිසා විපස්සනා යෝගාව සමත යෝගාවචරයට පෙත් දෙකක් එළි වෙනවා. විපස්සනා සමතම රූප මාර්ගයෙන් සහ නාම මාර්ගයෙන් විපස්සනා යෝගාවචරයට එහෙම ධානාංග ඉස්සර කර ගන්න බෑනේ. එහෙම ධානයක් උපයන්නත් ඒ ආරතින එකම ක්‍රමේ රූපයෙන් පටන් ගන්න එක විතරයි. ඒක නිසා මේ මේ මේ මේ කතාවේදී පේන්න තියෙන්නේ ධ්‍යානකින් තොරව කෙලින්ම විපස්සනා කරන සුද්ධ විපස්සක යෝගාවචරගේ කතාව. ඒක නිසා මේ නමුත් එහෙම කියනකොට ඕන කෙනෙකුට නිකන් සාමාන්‍ය බැලුමෙන් හිතනවා ඉතින් එහෙමනම් ඇයි සමතේ හරහා යන්නේ නැත්තේ කියලා අර වගේ පෙත් දෙකක් තියෙන එකට යන්නේ නැති කියලා. නමුත් අපි දන්නවා දැන් අද තියෙන කාර්යබහුල ජීවිතයක් එක බලනොත් ගිහි ගේතක ඉඳගෙන ධානයක් වඩලා වශී කරගන්න කොච්චර කල් යනවද? තීන්මනම් හොඳයි. ඒක නිකන් බෙන්ස් කාර් එකේ අනේකක් වගේ. නමුත් මේ පාර සවුත්තු නම් ඉතින් අපිට බෙන්ස් කාර්යයක් තියා පිකප් එකක්වත් යන්න බැරි නම් ට්‍රැක්ටරයක් හරි තමයි ගෙනල්ලාගෙන යන්න වෙන්නේ. මොකද මේ පාරේ යන්න ඒ තරම් මේ හොඳට කාපට් කරලා තියෙන ඕන ඔය වාහනේ යන්න. හැබැයි මම ඒකෙන් මේ මන් දෝත්සාහි කරන්නේ ඔයගොල්ලෝ හිතනට වැඩිය කාර්යබහුල ජීවිත ගත කර නැත්නම් සමත භාවනාවේ දක්ෂකම් කරනවා ගෙවල් වල ඉඳගෙන. මම උඟ දෙනකොට කරන්න බෑ. ඒ සමතේ ඉපෙව්වට ඒක වශී කරලා පවත් ගන්න බෑ. මොකද හරියට මේ පඨම ධානස සද්දෝ කණ්ඨකෝ කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා ප්‍රථම ධානය උපදූප එක්කනට සද්ද ඇහෙනකොට පීරි ගෑවෙනවා කන. හරි අමාරුයි මේ වෙහෙසයි නඩත්තු කරන්න. දෙක තුන්වෙනි ධාන වලට යනකොට පුළුවන්. ඉතින් ඒක අර මේ මේ වගේ වෙලාවක නම් පුළුවන්. ඒවල දොර ඉන්නකොට කරන්න බැරි කම නිසා. නමුත් කෙරුවොත් ලාභයක් හම්බ වෙනවා. නාම මාර්ගයෙන් සහ රූප මාර්ගයෙන් දෙපැත්තෙම ප්‍රවිෂ්ටි ලබා ගන්න පුළුවන්. ඒ නිසා නමුත් ආලෝකේ දකින්න වෙලාව කියන්නේ තාම එච්චර මෝරපු අවස්ථාවක් නෙවෙයි. උපදේශය තමයි ආලෝක ඇත්තම සමානට සමතේ නෙවෙයි විපස්සනාදිත් හම්බ වෙනවා. විපස්සනා හම්බ වුණාට අපි අරමුණත් එක්ක තියෙන කන් දිනු නැත කරන්නේ. සමතේදී නම් ගිහිලා ඒ ආලෝකය ඝන බහල වෙලා ආලෝකයට හිත ආකර්ෂණය වෙනවා අරමුණෙන් ගැලවෙනවා. එතකොට අපි කියනවා ඒක අර්පණ සමාධිය කියලා. ඊට පස්සේ අර්පණය නැගිටතර පස්සේ තමයි යාට හිටපු ධානයේ ධානාංග හෝ මූල කර්මස්ථානයේ තියෙන ධාතු ගුණ හෝ කියන දෙපැත්තෙම පෙත සකස් කරගන්න පුළුවන් විපස්සනා පෙත. නෑ ඒ බව දැනගන්න එතකොට අපිට විපස්සනාම යන කියලා ගුරුවරයාගේ මොකද්ද ඒ බව කියන්නේ? ඒ කියන්නේ මේ සමතෙන් අර ආලෝකයේ දැකලා ඒ විදිහට යනවද එහෙම නැත්නම් විපස්සනා හොඳට නැවත ප්‍රශ්නේ වර්ණගන්න එතකොට උත්තරය ඇතුලේ තියෙනවා. නැවතත් ප්‍රශ්නේ කරන නැවත ප්‍රශ්නේ ප්‍රතිඋච්චාර පුනරුච්චාරණය කරන්න මොකද්ද ප්‍රශ්නේ කියලා? මොකද්ද ප්‍රශ්නේ? දැන් සමතෙන් යනකොට ධාන ඒ විදිහට සමාධි ඒ විදිහට ඒ පියවරෙන් පියවර යනවා විපස්සනාවෙන් නාම රූප රූපේ ඒක ඒ අපිට යම්කිසි තැනකට ආපුවම ගුරුවරයෙකුගෙන් තමයි අපි එතෙන් තමයි ගුරුවරයෙකු අපිට ඉතාම අවශ්‍ය වෙන්නේ. ඇත්තටම ගුරුවරයා ඕන කරලා තියෙන්නේ උනාට පස්සේ උනේ මොකද්ද කියලා කියන්න විතරයි. තමයි යන්නේ සතිය දිගේ ගමන අරගෙන යනවා යා. අපිට දෙන්නේ නැහැ ඔප්ෂන් එකක්. කොහටද යන්න ඕන කියලා දෙයක් නැහැ. තමයි සතිය වන්නකොට ඒ සතිය අරගෙන යනවා ඒ පාරතිගේ. මේ උඹට දැන් මේක තියෙනවා මේක කරනවාද මේක තියෙනවා මේක කරනවාද කියලා දෙයක් ඉන්නේ නැහැ. පොදුවේ කියලා දෙනකොට ගුරුවරයා දැනගන්න ඕන සමහර සමතේට යනවා සමහර විපස්සනට යනවා එයා දැනගෙන ඉන්න. නමුත් එක්කෙනෙකුට තියෙන්නේ ගෙනාවු ජම්මාන්තර ගතිය තමයි. එයා ගෙනාවේ සමත යානික විපස්සනා නම් ඒක තමයි දියුණු කරන්නේ. විපස්සනා යානික සමතේ නම් ඒක තමයි. යුගන ධානය එකන එයා දන්නවා කොයි එකට මාරුණත් සතිය නඩත්තු කරගෙන යන්න. ඒ නිසා අපි සතිය අදහනවා නම් ඔය ප්‍රශ්නේ නැහැ. අපි කරන්නේ හැම වෙලාවෙම ලද්දලත වෙලාවේ සතිය උපේලා සතියට වැඩේ බාර දෙනවා. සතිය තමයි විනිශ්චයකාරය. එතකොට එයා අරගෙන යනවා. මේ පාරේ යන්න එපා මේ පාරේ යන්න කියලා හරවන්න අපිට මේ විකල්පයක් දෙන්නේ නැහැ. ඒකේ පාර දිගේ අරගෙන යනවා. ඒක කියන්නේ මේ තෙතමනේ තියෙන දිහාට ගහේ මුල හොයාගෙන යන්නේ ඒ හැටි අන්ධකාරයට යනවා තෙතමනේ දිහාට යනවා ඒ ගහේ එන හැටි. ඒ නිසා මේ මේ යන ක්‍රමයට මම කියන්නේ වැල යන හැටියට මැස්ස ගන්නවයි කියන්නේ. භාවනා යන හැටියට උදව් කරනවා මිසක් භාවනා හසුරවන්න යන්න එපා. හසුරවන්න ගිය ගමන් ওই ප්‍රශ්නේ මතුවෙනවා. අපි මේ පෙට්‍රල් වාහනේ ඩීසල් දාලා දුවන්න හැදුවට දුවන්න බෑනේ. පෙට්‍රල් වාහන දාන්න පෙට්‍රල්. ඒ වගේ විපස්සනා මේ සතිය වඩාන යනකොට තමයි තේරෙනවා ඒ ඒ කමඨාන් සුද්ධ කරනට සමාහට ගුරුවරයාට තේරෙනවා. ආ මේ පැත්තේ වෙන්න ඇති නමුත් ඒක අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් නෙවෙයි. යන්න අරිනකොට කස කැවෙන්නේ Taman ගෙනාපු ජම්මාන්තරගත ක්‍රමයේ හැටියට තමයි. Tamanගේ උපනිෂේ සම්පත්‍ය වල හැටියට තමයි. ඒක වෙනස් කරන්න වෙන්නේ බොහොම කලාතුරකින්. ඒක යෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ සරුවචනාංශී ඉන්න කාලේ සාරිපුත්‍ර සාංශී තාම කිට්ටුවන්ත ගෝලයක් බොහොම හොඳයි කියලා. මාත හයක්ම ඉගෙනුවා. දිග්ගතෝම අසුබේ. උගන්න උගන්න උගන්න හරියන්නේ නැහැ. ඉතින් සාරිපුත්‍ර සාංශේ දන්න මේසට පිනක් තියෙන එක හරියන්න ඕනේ. ඉතින් වදේ හරියන්නේ නැහැ. ඊපස්සේ මාස 6ක් ගියාට පස්සේ සරුවචනසකට ගිහිල්ලා කියනවා අවතරයි ස්වාමීන් වහන්සේ මේ මනුස්සයා බොහොම හොඳයි. භාවනාරයේ මේ හොඳයි මම කමටහන් දෙනවා දෙනවා හල්ලන්නේ නැහැ. මෙයාගෙත් ලොකු උනන්දුවක් තියෙනවා මටත් ගෞරවය තියෙනවා කියන්නේ. ඉතින් සරුවචනසේ same day service බාර ගන්නවා. හැන්දෑවෙලා එන්නකෝ තියලා යන්නකෝ කියලා යනවා. ඒකල අරමංශර කතා කරලා ඉස්සරහ තියලා බලනකොට මේ මනුස්සයා අවුරුදු ආත්ම 500ක් විතර රත්තරන් වැඩ කරපු කෙනෙක් එයා సౌందර්යය බලපු කෙනෙක් ජීවිතේ සුන්දරත්වය බලපු කෙනෙක් එයාට අර අසුවේ වැක්කිරුවට හරියන්නේ නැහැ. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ ජේතවනාරාමේ හේවන තියෙන පැත්තේ වැවක් මවලා ඒක මත ලස්සන හරියටම සමබර හොඳ ශිල්පීය ක්‍රමයට හදපු රත්තරන් නෙළුම් මලක් විල මැද තියෙන ඇරලා ගිහිල්ලා බලන්න ඉන්නේ කියන. ඉතින් අර මනුස්සයාට හිතන යකෝ මෙච්චර කාලයක් ආත්මතු පරම්පරාවවත් මෙච්චර ලස්සන නිර්මාණයක් දැකන එයා ඉතින් බොහෝම ආකර්ශනීය විදිහට අරගේ තියෙන ඉතින් ශිල්පීය කැටයන් ඒවා හොඳට හදාරනවා. හදාගෙන ඉන්න ගමන් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානය කරනවා අර මල පර වෙන ස්වරූපයටපත් කරන්නයි මල ක්‍රමයෙන් පර වෙනවා. ඉතින් ආට ඇති වෙනවා සංවේගයක් මිච්ඡර ලස්සන නිර්මාණයේ එnde එnde එnde එnde එnde වෙනස් වෙනවා. ඉතින් අන්තිමට මේක වෙනස් නොවන දෙයක් විදිහට මේ නිච්ච සංඥාවෙන් බලන්නේ හිටියට සියල්ල කාබාසිනියා කරමින් අනිච්ච සංඥාව මතුවෙනවා. අනිත් සංඥා මතුවෙලා හොඳ ගානට රත් වුණාට පස්සේ ඒකේ අසුබෙ පෙන්වන බුදුරජාණන්. යගේ හිත හැදුනට පස්සේ ඉච්චරයි. ඊට පස්සේ පෙත දිගේ යනවා හැන්දාව යනකොට වැඩේ රෙඩිමේඩ්. ආර්බුද සංසාරසිකන අල ගහන යන්නේ කියලා. ඉතින් එතකන් කරලා තියෙන්නේ අර අසුබ සංඥාව දුන්නට යාගේ හිත సౌందර්යය තියෙන වෙලාවේ අසුබය අල්ලන්නේ ඒක බුදු සාරිපුත්‍ර සාංශයට අහුවෙන්නේ නැහැ මේ කතාව. බුදුරජාණන් වහන්සේට අහුවෙනවා මොකද ආශ්‍රය අනුශේ ඥානෙ තියෙන නිසා. දැන් අපිට කොහොමඩක්වත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා කියනවා සතිය වඩන්න සතිය ඔයාට පෙත හදලා දෙයි. ගුරුවරට දෙන්නත් එපා ඒ chance එක ඔයා ගන්නත් එපා. සතිය තමයි අරගෙන යන දේ. ඒකයි මේ සතිපට්ඨාන තියෙන විශේෂත්වයේ අපි අදහන්නේ චෛතසිකයක්. ඒ චෛතසිකයේ විතරයි චෛතසිකයන් අතර අපක්ෂපාතී තීන්දුවක් ගන්න පුළුවන් එකම චෛතසිකේ සතිය විතරයි. සද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව කාබාසිනියක් කරනවා. වීර්ය වැඩි වුණොත් සමාධිය කාබාසිනිය කරනවා. ඒ ඔක්කොම නිකන් එකිනෙකා කා කොට වැටෙන දේවල්. සතිය විතරක් කිසියම් ප්‍රතිවිරුද්ධකාරයක් නැහැ. එයා කොච්චර වැඩි වුණත් බාධාවක් නැහැ. අරගෙන යන. ඉතින් අපි බුද්ධ ආගමට වැරදුනේ මම කියන්නේ ප්‍රායෝගික බුද්ධ ආගම වැරදුනේ අපි සත්‍ය වැඩිල පැත්තක තියලා සද්ධාව වඩන්න පටන් ගත්තා. ඉතින් අංශභාගයි ඒක තන කරකිනවා. එහෙනම් ප්‍රඥාව වඩන්න පටන් ගන්නවා. එතකොට එහා පැත්තට කරකිනවා. එක්ක සමාධිය වඩනවා. එතකොට එක පැත්තකට කරකිනවා. එක්ක වීර්යය වඩනවා මේ පැත්ත. සතිය විතරයි මේ ඇඟිලි පහදික් කරපුවාම මේ මැද තියෙන ඇඟිල්ල අනන්තය දක්වාම යනවා වගේ මේ ඔක්කොම චපලයි. ඔක්කොම වෙනම චක්‍ර තියෙනවා. සතිය විතරයි කෙලින් තියෙන්නේ. ඕක අපේ මේ අනුරාධපුර යුගයේ හොඳටම මේ ස්වර්ණමය යුගයේ ලස්සනට තිබිලා තියෙනවා. සත්‍ය කියන එක. දැන් එනකොට සත්‍ය කියන එක අහලා බලන්න ඕන භෞතික මේ බුද්ධඝම් බුද්දිස් කල්චර් විශ්වවිද්‍යාල කරන මිනිස්සුගේ සතිය කියන්නේ මොකද්ද කියලා? එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අදහන එක්ක සද්ධාව එක්ක සමාන වීර්ය අනම්මනයි හැම එකක්ම අංශභාග චෛතසික. සත්‍යය විතරයි අදහන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් කියනවා ආරක්ක පච්චපට්ඨාන සත්‍ය සත්‍ය උඹ රැක්කොත් සත්‍ය උඹව රැකලා දෙයි. ඒකේ තියෙනවා ආරක්ෂක ගතියක්. ඒක මම ඔය නිතරම කියන්නේ ඒකයි ඔය power of mindfulness කියන මේ මේ ඥානපෝනික හාමුදුරුවෝ හරි ලස්සනට දැන් අවුරුදු මම හිතන්නේ 40කට විතර ඉස්සෙල්ලා බුදුම ලස්සනට ඔක මතු කරලා පෙන්ලා දීලා තිබුණා බුදු කෙනෙක්ම එන්න ඕනේ ලෝකෙට මේ සතියේ තියෙන මේ අපක්ෂපාතී ගතිය පෙන්වන්න ඒ ඒ බුද්ධ ආගමේ ඉන්න කට්ටියත් කාලයකට ඒක වටිනාකම දැනගන්නවා කාලයකට දන්නේ. දන්නේ නැති වෙච්ච ගමන් ඉතින් බුද්ධ ආගම හොදපාලුවට යනවා. කවදා හරි එක්කෙනෙක් එක නැගිටව හිටව ගත්තට පස්සේ ඉතින් හරියට කෝච්චිය පීල්ල උඩ තිබ්බා වගේ ගමනක් යනවා. එතකොට මේ මේ පුද්ගලයාට ප්‍රශ්නයක් එන්නේ මම යන්නේ සමතෙන්ද විපස්සනාවෙන්ද සතිය වැඩෙන තාක්කල් කවදාකවත් අහේනියක් කරන්නේ කවදාකවත් වෙන කෙනෙක් එක්ක ගැටුමක් කරන්නේ ඉතින් ඒකයි මේ වැඩමුළුවට සම්පූර්ණයෙන්ම අපි අර්ථකථන දෙන්නේ අපි මේ ශක්ති ප්‍රමාණය සතිය වඩන්න ගන්න වැඩ පිළිලක සමාධිය කියන්නේ යන්නත් එපා ප්‍රඥාව කියන්නේ යන්නත් එපා සමා සතිය මේ සද්ධාව කියන්නේ යන්නත් එපා වීර්ය කියන්නේ යන්නත් එපා මොකද ඒව ඔක්කොම කොර වෙච්චි චෛතසික ඒ වේ ආන්සිය එක පැත්තක කරගෙන එක තැන කරකවන. සත්‍ය විතරයි කෙලින් යන්නේ. ස්වාමීන් වහන්සේ අපි අභිධර්ම ඉගෙන ගන්නකොට කතා කරනෝන්නේ මේ රූප කලාප ගැන. ඒවා අපිට සම්බන්ධයක් දකින්න පුළුවන්ද නවීන විද්‍යාවේ පරමාණු අණු ඒවට සම්බන්ධ කියලා. රූප කලාප කියන එකට නිර්වචනයක් දුන්නොත් මන්ට සම්බන්ධ වෙන්න කැමති මම සා. මොකද්ද රූප කලාප කියලා මේ පිරිසට තේරුම් කරලා දෙන්නේ කොහොමද? කියන්නේ දැන් ඕනෑම දැන් ඝන වස්තුවක් ගත්තත් ඒ ඝන වස්තුවේ තියෙන පටවි ලක්ෂණ තේජෝ වායෝ එහෙම ඒ මහා භූත වස්තු හතරෙන්ම සම්බන්ධ වෙලා කියලානේ අභිධර්මයේ සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ. නෑ අභිධර්මයක් මොකොත් නෑ. ඔක කෙලින්ම බුද්ධ වචනේ. අභිධර්මයේ පටලව ගන්න දෙයක් නෑ ඔකේ. අභිධර්මයක් ඕනේ නෑ. කොයි ධර්මෙත් පුදුරජානන්සේ කතා කරලා තියෙන්නේ. මූලික දේ මූලිකව තියෙනවා රූප ස්වභාවයේ රූපයක් ඇති කිරීමේ මූලික ශක්තිය තියෙන එකට හිත වැටුණාට පස්සේ නාම රූප වෙනවයි කියලා කියන්නේ හිත එකට එදුණාට පස්සේ ඒක එක්ක සාද්දයක් එක්ක ගන්ධයක් එක්ක රසයක් බවට පත් කරගන්නේ හිතම තමයි. ඒකපත් වෙලා නැහැ. ඒක තියෙන්නේ ශක්ති වශයෙන්. හිත පැටුනට පස්සේ තමයි ඒක රූප සද්ද ගන්ධ රස වශයෙන් ඒ බවට ඒ බවට ඒ භාවයට ඒ ස්වභාවයට ඒ ගතියට ඒ පච්චත්ත ලක්ෂණපත් කරන්න හිත ගියොත් විතරයි. එතකොට ඒ රූපය වර්ණ රූපයක් ගන්ධ රූපයක් රස රූපයක් බවට පත් කරගන්න පුළුවන්. පත් කරන්නේ හිත. ඊට පස්සේ මේ දෙන්නගෙන් ඉතින් ගමනක් යනවා. ඒක නවීන විද්‍යාවේදී දැන් කියලා කියන්නේ ඊ타මත්ම පුංචි මේ අපිගේම රූප කලාප රූප කියලා අණුව පරමාණුව පරමාණුවේ තියෙන ප්‍රෝටෝන අනේමේ අංශු ඒව එකක් ඇතුළට ගියාට පස්සේ දෙයක් නැහැ ශක්තියක් තියෙන. ශක්ති පුඤ්ජ කියලා කියන්නේ. මේ ශක්ති පුඤ්ජය තමයි ක්වොන්ටම් එකක් කියලා කියන්නේ. ඒ ක්වොන්ටම් එකක් ඇතුලේ දෙයක් නැහැ ශක්ති මොකද්ද එකට ගුලි වෙලා තියෙනවා. ඒ ගුලි වෙච්ච එක වර එක ද්‍රව්‍යයක් බවට පත් වෙනවා වර එක ශක්තියක් බවට පත් වෙනවා. මේක කාටවත් කියන්න බෑ. නිදර්ශනයක් වශයෙන් කියනවා ලාච්චුවක් ඇතුලේ පූසෙක් දාලා ඒක ඇතුලේ දාලා තිනවා බෝම්බයක් දාලා තිනවා බෝම්බේ පුපුරන්නේ මේ එක මේ ඇතුළත සිදුවෙන කලාපයකින් ප්‍රෝටෝනක් එහෙම නිකුත් වුණොත් බෝම්බේ පුපුරන්න පුළුවන් බෝම්බේ පුපුරුවොත් පූස මැරෙන්න පුළුවන් ඉතින් ඒක ලියවලා හැබැයි ඕන වෙලාවක ඒක මේ නියුට්‍රෝන ප්‍රෝටෝන පිටත් වෙන්න පුළුවන්. මොකද ඒක විශාල ක්‍රියාවලියක් නේ තියෙන්නේ. දැන් ලාච්චු අරනකොට පූසා මැරිලා ඉඳීද නැද්ද කියන එක කාටවත් කියන්න බෑ. එතෙන් තමයි ඔය ක්වොන්ටම් විද්‍යාව පටන් අරගත්තේ. අරින්ද ඉස්සලා ඇතුලේ පිපිරීමක් වෙලා තිබුණා නම් බෝම්බේ පුපුරනවා. බෝම්බේ පුපුරනවා නම් පූසා මැරෙනවා. ලාච්චු ඇරලා බලන්න ඕනේ පණ තිබුණොත් හරි වැරදුනත් හරි. මේක තමයි බුදුහාමුදුරන් අනිච්චයි කියලා කිව්වේ. ඉතින් දැන් කොණ්ඩ විශේෂ කට්ටියට වෙලා තිනවා ඕන මේ ශක්ති පුංජයක් ගත්තම ලකුණු දෙකයි එක වේගය අනිත් එක එක ස්කන්ධය. ඒ කට්ටිය කියනවා කොච්චර වටිනාම උපකරණය සෙට් කරලා බැලුවත් ඒ අංශුවේ ලකුණු දෙකම එකවර බලන්න බෑ. උපකරණේ හයි කෙරුවොත් වේගය බලන්න බර බලන්න බෑ ඒ වෙලාවේ. බර බලන්න යෙදුවොත් වේගය බලන්න බෑ. මේක වෙන වෙනම බලලා චින්තාමය වශයෙන් එකතු කරන්න වෙන්නේ. එතකොට ඒක බොරුවක් දැත්තක්ද කියලා කියන්න බෑ. ඒ ශක්ති පුංජයක තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකයි වේගය සහ බර. බර බලනකොට වේගය බලන්න බෑ වේගය බලනකොට බර බලන්න බෑ ඒ නිසා මේක කවදාකවත් මනුස්ස හිතකට ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න වෙන්නේ අනුමාන වශයෙන් තමයි. ඒ නිසා බුදුරජාණන් ඔකට ශූන්‍ය කියන වචන තමයි කියන්න තියෙන්නේ. ඔකේ දෙයක් නැහැ. මොකේ ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඉස්සලා කිව්වේ ශූන්‍යයි කියනකොට මේක නිකන් බුදුහාමුදුරුවෝ මේක මේ මායාවල් කරන්න හදනවා මේක গুপ্ত කරන්න හදනවා කියලා. දැන් කොණ්ඩම් ෆිසික්ස් වලින් ගිහිල්ලා එතෙන්ද ගිහිල්ලා දැන් ඒගොල්ලොන්ට මම ওই මෙල්බන් වල ඉන්නකොට මේ මීට වැඩිය සෙනග හිටිය අය වෙලාවේදී. එතෙන්දී මේ ওই ප්‍රශ්නේ ආවට පස්සේ මම අපේ ග්‍රැනිල් දාතමාතර මහත්තයා අපේ හිටපු විද්‍යාභිවර්ධන සංගමේ සභාපතිතුමාට මම කව පොඩ්ඩක් ඇවිල්ලා කියලා දෙන්නේ කියලා. ඉතින් එයා ඇවිල්ලිවලා කිව්වේ එයා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ භෞතික විද්‍යාව පිළිබඳ PhD එකට ඉගෙනවලු සූරංගම සූත්‍රය කියලා සූත්‍රයක්. ඒක මහායාන සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙනවා ද්‍රව්‍යයක් ශක්තියක් බවට පත් වෙන්න පුළුවන් ශක්තියක් ද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන් මේක පිළිබඳ විනිශ්චයක් සරබලදෙල දෙවියන්වත් නැහැ කියන. ඉතින් ඒක නිසා මේ දැන් නවීන විද්‍යාවෙන් සොයාගන්න අත්‍යන්ත අලුත් නිෂ්පාදන වලට නැත්නම් අලුත් මේ සොයා ගැනීම වලට පරණ විද්‍යාවෙන් උත්තර දෙන්න බෑ. නිව්ටෝනියන් ෆිසික්ස් වලින් බෑ මේ අයින්ස්ටයින් ෆිසික්ස් වලට උත්තර දෙන්න. මොකද නිව්ටන් හිතාගෙන හිටිය දෙයක් තියෙනවායි කියලා. එයා ඒකයි ගුරුත්වාකර්ෂණය කතා කරේ. දැන් අයින්ස්ටයින් වලට ගියාට පස්සේ කියනවා දෙයක් නැත්තම් කොහෙද ආකර්ෂණ ශක්තිය? ඒකේ තියෙන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ශක්තිය. එහෙම නැත්නම් න්‍යෂ්ටික ශක්තිය කොටස් දෙකක් තියෙනවා බලවස්සා තුනී කියලා. ඒ දෙක මේ ගුරුත්වාකර්ෂණ දෙක බලන්න බෑ. දැන් ඒගොල්ලෝ අලුත් විද්‍යානුකූල නිෂ්පාදන විස්තර කරන්නේ සූරංගම සූත්‍රය ආශ්‍රයෙන්. බුදුහාමුදුර අවුරුදු 2600කට ඉස්සලා කියප එකක් අරගෙන තමයි නවීන විද්‍යාවට උත්තර දෙන්නේ. ඒක නිසා යා කියනවා විද්‍යාව බුදුන් සරණයි කියන්න වෙනවයි කියලා දැන්. ඊට කලින් හිටපු විද්‍යාඥයෝ කියපුවා බොරු බව දැන් ඉන්න විද්‍යාඥයෝ හොඳටම දන්න. හැබැයි කියන්නේ නැන්නේ. තාම කියන්නේ කිව්වොත් ඒගොල්ලන්ගේ අහස්මාලිකාව කඩා වැටෙනවා. හැබැයි තාම පන්ති වල අර පරණ පචේම උගන්වනවා. තාමත් ආවර්තිකා වගු ඇඳලා මේක හීලියම් මේක හයිඩ්‍රජන් කියලා ඒගොල්ලෝ හොඳටම දන්නවා. එහෙම කොටු කරන්න බෑ මේක. එහෙම කොටු කරන්න දෙයක් නෑ. මෙතන ශක්ති වශයක් තියෙන්නේ කියලා. දැන් ඒක තේරුම් ගත්තට පස්සේ මේ මිසුට කියන්නත් බෑ, වමාරන්නත් බෑ උගුර හිර වෙලා තියෙන්නේ. බුද්ධ අහංකාරයට ඒක නෑ ඒගොල්ලෝ කලින්ම කිව්වා ඔක ශූන්‍ය තමයි. ඕගොල්ලෝ තරම් ගැහුවට බුදුරජාණන්සේ කිව්වා මේ බබයි බේසමයි දෙකම අල්ල විසි කරපන් බබා ධාන බේසම විතරක් විසිකොල්ල වැඩක් නැහැ. ඔගේ ගණ්ඩ දෙයක් නැහැ කියලා. ඒගොල්ලෝ කිව්වා නෑ නෑ අම්මෝ අපි හන්දටත් යන්න පුළුවන්. අපි අඟහරු ලෝකයටත් යනවා. මෙන්න වැඩ කියාගෙන හිටියේ. දැන් තේරුම් ගන්න දෙනවා මේ කොයි වැඩේ කෙරුවත් පරිසරයේ කෙලෙසෙන එක හෝ මානසික අසහනය හෝ දූෂණය මේ සදාචාරත්මක දූෂණය නතර කරන ඔය එක දැනුමකින් බෑ. ඒක කෙලෙසෙනවාමයි. ආර්ථිකේ කෙලෙසෙනවාමයි. ඒක බලක් කරන කාටවත් බෑ. ඒගොල්ලෝ කිව්වේ 2040 දී කෙලසෙනවා කියලා. මේ ළඟදී කිව්වා 2027 වෙනකොට කෙලසෙනවායි කියලා. දැන් කියන බොහොම ශීඝ්‍රයෙන් ඒක ලඟ වෙනවා. තම අවුරුදු දෙක තුන යනකොටම වෙන්න තියෙන වැඩේ වෙයි. භාවනා බණ භාවනා කරගෙන තම තමන්ගේ වැඩක් බලා ගන්න ඔය පිටිපස්සේ දුවනවා පිටිපස්සේ දුවන්න ගියොත් අර හිවලා එලිච්ච පිටිපස්සේ ගියා වගේ තමයි. ඊවල යනවල එලිච්චගේ තන පුරුල්ල දැන් වැටෙයි දැන් වැටෙයි කියලා අරක පැද්දි පැද්දි නෙදී කියලා හලා හලා යනවල විලද අනේ වැටෙන්නේ නැහැ. එලිච්චිත්තිංග කුලතරේට වගේ යනවා. බොහොම මෙලකයි මස. දැන් වැටේ දැන් වැටේ කියන්නේ ඉන්න විද්‍යාඥයන් හිතන්නේ දැන් අපිට ඔක්කොම සැප පහසුකම් ටික ලැබෙයි කියලා. උන්දලා ටික නොහිඳින්න මේක හොඳයි. මොකද අවුරුදු 2000 පහුගිය අවුරුදු 200ෙම අපි මේ බුදුරජාණන් වහන්සේ පැත්තකට දැම්මා. විශේෂයෙන් මම ඒකට අන්තිමට අහුවෙච්ච මිනිහෙක්. ඉස්කෝලේ යන කාලේ අපි විද්‍යාව විෂයට දානකොටම බුද්ධ ආගම විෂයක් වශයෙන් අතාරිනවා. සිංහල අතාරිනවා. අටේ පන්තියේදී බුද්ධාගම ඒ දවස්වල ඊට පස්සේ කියන්නේ සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා නෙමෙයි සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා අපි කියන්නේ ඒකයි. ඊ බන බෑ. දැන් අද තේරෙනවා අපරාධ කාලේ නාස්ති කරලා තිනවා. ඒ කාලෙම මේක පොඩ්ඩක් ඉගෙනගෙන හිටියානම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ අපි ගෙනාවු දයියෝ බබා ලබාවන් හැටියට බබා හම්බ වෙන්නේ. දැන් වාතේ කමන්නේ දැන් ඉතින් බුදුහාමුදුරන්ට ඉතින් බොහෝම යටහත් පහත් වෙන්දලා කියනවා අනේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ අපිට මේ වැරද්ද කරා අනේ දැන් ඉතින් අනුකම්පා කරලා අපිට මේ පිටේ යන්න දෙන්නේ. තව වැඩි කල් යන්නේ නැහැ. හොඳට මම කියනවා දැන් මේ ඉන්න ඔක්කොටම මම කියනවා හොඳටම අති නවීන අද කරන විද්‍යාත්මක පරීක්ෂණ ගැන හොඳට කතා කරලා බලන්න කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ දේශන වලින් තොරව කිසිම විද්‍යාත්මක සොයා ගැනීමක් අද අර්ථකථන දෙන්න බෑ. මම කරන්නේ පුළුවන් තරම් ඒව අරගෙන කියවලා බලනවා මේ බුදුරජාණන්සේගේ ශූන්‍යතා දර්ශනත් එක්ක කොච්චර ගැලපෙනවද කියලා. ඒක කියනකොට අපි ඉතාමත්ම වාසනාවන්ත යුගයක ඉන්නේ කියලා තේරෙනවා. මොකද මේ දෙක දැන් එකතු වෙලා අතිනත ගන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. අන්තිම දක්ෂ විද්‍යාඥයයි අන්තිම භාවනා කරන කට්ටිය දෙන්නම දැන් එකතු වෙනවා ෆන්ක්ෂන් එක MRI ස්කෑන් එකට දාලා බලනවා කොහොමද මොලේ වැඩ කරන්නේ කියලා භාවනා කරනකොට. කිසි කෙනෙකුට අත තියන්න බෑ ඒක ඒ තරමටම එන්න එන්න බුදුරැස් විදෙන්න පටන් ගන්න තියෙනවා එද හොඳට භාවනා කරන්න කරලිවර්ලා ක්වොන්ටම් ෆිසික්ස් ගැන ලියලා තියෙන එක කියවන්න පොඩ්ඩක් ඒ ඒ මනුස්සයන්ට තේරෙන්නේ නැහැ නමුත් බුදුරජාණන්සේ කියලා තිබුණා මේ දේවල් එක බලනකොට ඇත්තටම බුදුරජාණන්ගේ දෙන සර්වඥතා ඥානෙ කොහොම මේක මේ මේ මේ නිගමනයේ එදා ආවද කියන එක හිතා ගන්න බෑ. යේන යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා කියලා බොහෝම ලස්සන වචන ටිකකින් බුදුහාමුදුරුවෝ කිව්වේ යමක් යමක් ගැන ඔබ කල්පනා කරනවා කල්පනා කරන නිසා මේක වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔන්නෝ තියෙන දාලා නිකන් හිටපන්. ඒ නිසා ඒක රූප කලාප කතාවක් ඕනේ නෑ. රූප ධර්ම පිළිබඳ බුදුරන්සේ දේශනා කරපු ටික දැන් ගුරු පොතක් බවට පත් වෙලා තියෙනවා භෞතික විද්‍යාඥයන්ට. රූපය වුණත් අර චිත්තක්ෂණ 17ක් පවතිනවා කියලා ඒව ඔක්කොම ඒව එකකින් අතේ බුදුරජාණන් වහන්සේ එකටවත් වග වෙන්නේ ඒව පසුකාලීන ආපු මේ මොනවද කියන්නේ මේ සමීකරණගත කිරීම බුදුරජාණන් වහන්සේ කිව්වේ ගොපල්ලට තේරෙන කතාවක්. ඔය විද්‍යාඥයන්ට සමීකරණ හදන කට්ටියත් එක්ක බුදුහාමරණ කිසිම ගණතුණුවක් නැහැ. උන්වහන්සේ කිව්වේ මේ නිකන් මොනවත්ක්වත් දන්නේ නැති මනුස්සයට සෝපාකට රාහුලට කියන කතාව. පස්සේ තමයි ඔය සමීකරණ ගොඩක් හදාන මේක ටිකක් ඔය මේ දාර්ශනිකයන් සහ දැනුමත්තන් විතරක් ගෝචර වෙන දෙයක් බාරපත් කරගත්තේ. බුදුරජාණන්සේ නෑ බුදුරජාණන්සේ ස්ත්‍රී පුරුෂ දැන උගත් සියල්ලට පුරුදු ක්‍රමයක දේශනා කරේ ඉතාම සරල නිදර්ශන මාර්ගයේ. ඒක නිසා ඒ ඒ විස්තර විස්තර විභාග වලට ගියාම අර මූල ප්‍රകൃතිය ටිකක් විකෘත වෙනවා කියලා මට හිතෙනවා. හොඳයි අපි මං හිතුවේ 8ට නතර කරන්න කියලා අපි විනාඩි 25ක් විතර වැඩිපුර අරගෙන තිනවා. මේ සක්මන් වෙලාව. ඉතින් අපි ආර්දනා කරනවා දායක පිරිසටත් හෙට උදෙත් අපි මෙතන 5ට වාඩි වෙනවා නේ. සිටින් එකක් තියෙනවානේ පහේ ඉඳලා. පුළුවන් තරම් ඇවිල්ලා වාඩි වෙන්න. ඒ වගේම මේ වෙලාවට පොල් බින්දින්නත් එපා. ඉතින් පොල් බින්දින් නැතුව කිරියෝ දිහා දන්න පරිබව හැබෑව. මං කියන නිසා පුළුවන් තරම් ඉතින් වැඩි හද්ද නොකර උදව් කරලා පුළු පුළුවන් කට්ටිය වෙලා මෙහෙත් භාවනා කරනවා නම් බොහොම සාදරයි. ඇත්තටම ගෙන්නන්නේ වෙන මොනවාකටත් නෙවෙයි අර සද්ද කරන්න එපයි කියන්නේ. <laughs> වෙන වෙන එකට නෙවෙයි. මොකද එහෙම නැත්තම් මේ පල්ලෙහා තොවිල්. හැබැයි ඉතින් කණ්ඩ දෙනවට බොහොම පිං. ඒකෙන් නැති ගන්නෑ. ඒ වෙලාවෙලා භාවනා කරනවා නම් ওই එක එකන එක එකන දෙන කතා කරනවා අඩු වෙච්චාම අපිට දෙපැත්තකින් ලාභයි. අපි සාදරව ඉල්ලා සිටිනවා ඉල්ලා පිළිසත් එක භාවනා කරන්නයි කියලා ලැබෙන අවුරුද්ද වෙනකන් ඉන්න බෑ විල්ලි වෙලා දවස් 7ක් 8ක් නතර වෙලා වැඩේ කරමු. ඉතින් අපි පළවෙනි දවසේ සාර්ථකවම කෙරුවා කියලා සතුට වෙනවා. ඉතින් ඒ සඳහා උදව් කරපු එහෙම නැත්නම් සංවිධානය කරපු නැත්නම් අතීත දීපු පේනන පෙන සිල් දෙනාටම අපි මේ දවස් පුරාවට දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් රැස් කර ගන්න ලද සීල කුසල් මුදිතා ශීර්ෂයෙන් අනුමෝදනා ශීර්ෂයෙන් අනුමෝදන් කරවමු ශිර දෙනාම සාදු කියලා ඊපින් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු ඒ වගේම අපේ නමීමේ පරිලෝකීය යම් තාක් ඥාති පිරිසක් පින් අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙනවා අපි මේ ඊ타ත්ම නිසරණ අධ්‍යාශයෙන් රැස් කර ගන්නලද මේ පින මේ පින් ඒ සියලු ඥාතීන් තම තමන් ඉන්න ආසන සිට මේ දෙසට නිතයොමලා හිතයොමලා දැකලා සාදු කියලා පින් අනුමෝදන් විත්වා සාදු සාදු සාදු අපාපටත් මේ පින් එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාළ ඒ